ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසෙත් ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවය යුක්තව සාදුකාරය පාතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධි අරියෝ නිරාමිෂෝති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන සමාධියේ දෙවන කොටස අපිට සමත භාවනා විපස්සනා භාවනා කියන දෙපැත්තටම කරුණු සාකච්ඡා කරන්න හොඳ මාතෘකාවක් සපේනවා. අයං සමාධි නිරාමිසෝති කියවනම් ඒක මේ නිරාමිෂ සුඛයක් ගැන සඳහන් කරන සමාධියක්. නමුත් ආයන් සමාධි අරියෝනි රාමිෂෝති කියනකොට ඒකේ සුද්ධ කොටස විතරයි ගන්නෙ. කමහට සමාධි තියෙනවා අනරිය සමාධි. ඒ අනරිය සමාධි අතාරිනවා. ඒක නිසා කෙනෙක් වඩන භාවනාව තුළ එහෙම නැත්නම් යම් යම් පුද්ගලයන් තුළ ඒ භා සමාධි අනරිය කොටස තියෙනවා. අපි අර කියන විදිහට ඒ විවිධ මත්වීම් එහෙම නැත්නම් විවිධ ඇබ්බැහි හරහා අනාර්ය සමාධි තියෙනවා. ඒකත් හරි සුඛයි. ඒක හරි ඉස්සල්ලා කියන කොටයි වර්තමාන සුඛේ සහ අනාගත සුඛේ දෙකම දෙන්නේ. වර්තමානයේ හුඟක් සුඛ දෙනවා. අනාගතේ දුක් දෙනවා. ඒවට අනාර්ය සමාධි කියලා කියනවා. එතකොට මේ බුදුරා බුදුරජාන් වහන්සේ පිළිගත්ත මේ ධමත සමාධියේ එහෙම නැත්නම් ධ්‍යාන සමාධි තුලත් යම් යම් අඩුපාඩුකම් තියෙනවා නැත්නම් දුර්ලකම් තියෙනවා, ගොරුවලවල් තියෙනවා. ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒක අනාර්ය පැත්තට යන්න ඉඩ තියෙනවා. එහෙම යෑම ਸਰවචනanse ඉන්න කාලෙම දේවදත්තට වෙච්චි වැඩ පිළිලු හොඳටම පේනවා. දේවදත්ත හොඳටම සමාධි වඩපු කෙනෙක්, අභිඥා වඩපු කෙනෙක්. ඊට පස්සේ අන්තිමට මුළු අජාසත් රජුරෝ සහිත රාජධානියම වැසි වස්සවලා සුළුසුලන් ඇති කරවලා අකුණු විදුලි කොටවලා සම්පූර්ණ රජුරෝ නතු කරගත්තා. නතු කරගෙන රජුරෝ පෙළඹුවා තමන්ගේ පියා මරල රජකම ගන්න. ඊට පස්සේ කිව්වා දැන් රජකම ගත්තාට පස්සේ මට බුදුන් මරලා බුදු වෙන්න ඕනේ. මේ තමයි ගියේ. ඉතින් මේකෙන් පේනවා අනාර්ය සමාධියක තියෙන ගැඹුර. හැබැයි ඒකත් ඒ අනාර්ය සමාධිය තාරාංශකයේ කල්පලක්ෂය පිරුපුරල තමයි ආරම්භ තියෙන්නේ. ලිස්සියෙන් ගත්තේ ගන්නේ සර්වචන්නාන්තිගේ තරමටම පාරිපුරලා තියෙනවා. හැම ජීවිතේම ਸਰවචනසේක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඒ හොඳට කැපෙන පිහි අතට අහුනේ අසත්පුරුෂයෙක්ගේ ඊට පස්සේ ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒක සාසනයටත් කැතයි, පුද්ගලයටත් කැතයි, ඉතිහාසයටත් කැතයි. ඉතින් මේ ළඟදී මම දැක්කා එහෙම සංසන්දනයක් කරලා තියුණා බටහිර මේ ගැන දැනගෙන නෙවෙයි. අද විද්‍යාව අහුවෙලා තියෙන්නේ මෝඩෙක්ගේ අතට. උත්තර කැපෙන ආයුධයක් කපනවා කිව්වම සීමාවක් නැහැ. මානව වර්ගය ඉවර කරන තැනම යනවා. විද්‍යාව පටන් ගන්නකොට නම් හොඳ නරක දෙකම තිබුණා. දැන් මේ ද්වේෂසහගත මිනිස්යන් අතර අහුවෙලා ඒකේ මේ පිස්සෙක් අතර හොඳ කැපෙන කෙටේරියක් අහුනවා වගේ. ඒකට කනාරේ පැත්තට යනවා. බොහොම ශීඝ්‍රයි යනවා. මොකද හේතුව මේ උපකරණයේ සිව්. මේ උපකරණේ බොහොම සූක්ෂමයි. ආන්නේ වගේ අනාර්ය සමාධිය මගාරවලා හොඳ පැත්ත සඳහන් කරන්න ඕන නිසා අරියෝ නිරාමිෂෝ කියන වචන මෙතන සාරිපුත්‍ර සාංශී අතුල් කරලා තියෙනවා. ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා සෑහෙන බයිකින් කතා කරනවා. සෑහෙන බයිකින් පස ගහලා තියෙනවා මේක සමත සමාධිය නොවේ කියලා. සමත සමාධිය වුණත් වෙන්න ඉඩ තියෙනවා. ඒක දැනගෙන මේ පැත්ත තිත්ත පැත්ත මේ පැත්ත හොඳ පැත්ත කියලා පිපිඤ්ඤ ගෙඩියක් කපනකොට තිත්ත ඇරලා කෑවොත් හොඳයි. තිත්ත ඇරලා නැතුව ඉවොත් ඉතින් මාළුව තිත්තයි. ඒ ටික තිත් අරගන්න බැරි වුණොත් ඒක නම් පිපිඤ්ඤතිත්යි කියලා කියાવી. පිපිඤ්ඤතිත තමයි. තිත් ඇරියානම් හිටින්නේ නැහැ. ඒ වගේ මේ ලැබෙන සමාධියේ තිත් අරින ක්‍රමයක් තියෙනවා. අන්නේ තිත් අරින ක්‍රමයේ හතරමැද අවස්ථාව තමයි මේ අර ආමිෂ සුඛයක් තියෙනවා මෙලව එලව දෙක සුඛ එලවන එක පළවෙනි සමාධිය. දෙක දැන් මේක අනාර්ය මේ මේ නිර්ආමිෂ සුඛයක් ආමිෂ නිවි ලැබෙන්නේ ඒකෙත් දැන් මෙතන අදහස් කරන්නේ සාරිපුත්‍ර සංහසේ හුවා දක්වන්න හදන්නේ අනාර්ය පැත්ත නෙමෙයි ආර්ය සමාධිය. ඒක පච්චත්තං චේව ඥානං උප්පජ්ජති. උටේ වර්තමානෙම තේරෙනවා මේ සමාධිය වැඩුවට මෝඩ හිතකට මේක අහුනොත් අනාර්ය වුනොත් දේවදත්තගේ වැඩ කෙරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක විස කපලා ගන්න ඕනේ. ඇල්මර්ලා ගන්න ඕනේ. විස අරලා ගන්න ඕනේ. ඒ විස ඇරලා ගත්ත සමාධිය මේ කතා කරන්නේ. ඒක නිසා ඒක සමතත් වෙන්න පුළුවන් විපස්සනාත් වෙන්න පුළුවන්. ඒකදී සමත සමාධි අපි ඒ කතාවට මුල පුරපු විදිහට රූපාවචර ධාන හතර ආරක්ෂා සහිතව මේ මල්ලට දාන්න පුළුවන්. ඒ වගේම විපස්සනා වේදී ක්ෂණ මාත්‍ර වූ සමාධිය කනමත්තක් ටික සමාධි ක්ෂණික සමාධි කියලා තමයි මේක සඳහන් කරලා තියෙන ඉතින් සමහර අය චෝදනා කරනවා මේක ත්‍රිපිටකයේ කෙලින්ම සඳහන් නැහැ. පසු කාලීන හදාගත්ත වචනයක් කියලා මේ ක්ෂණ මාත්‍ර සමාධිය නැත්තම් කණමත් අට්ටිස්ක සමාධි ඕක පදනම් කරගෙන තමයි උළු මහා සීක්‍රමීම යන්නේ. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා අරමුණ මොන එකක් වුණත් එනේන අරමුණේ මතුවෙන මතුවෙන අරමුණේ හිත මුණට දාලා මුණට මුණ දාලා ඉන්න පුළුවන් නම් අරමුණ මාරු වුණත් ඒකට සමාධිය කියලා කියන්න පුළුවන්. ඒක මේ පිම්මට සතා පයින්නකොට පිම්මට වෙඩි තිනවා වගේ. වදින තියෙන තියෙන එක වදිනවනම් සතා එක තැන ඉන්නකොට වෙඩි තිනවට වැඩිය දක්ෂකමක් තියෙනවා. සතා පණිද්ද වෙඩි තින එක. ඒ වගේ සමත සමාධිය කියලා කියන්නේ එක තැන හයි කරපු ටාගට් එකට බෝඩ් එකට වෙඩි තින එක. විපස්සනා සමාධිය කියලා කියන්නේ ඒක වරුදු කරලා කරලා කරලා පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්නවා. අය දෙකේම සිද්ධ වෙන්නේ අරමුණ සහ මෙනෙහි කරන හිත හරියට සම්පාත වෙන එක. ඒ විපස්සනා සමාධිය අරමුණු විවිධයි. අරමුණු මාරු වෙන්නේ ඉඳීනවා. සමත සමාධියේදී අරමුණ එකම වෙන්න ඕනේ. ඒ සමත සමාධියේදී සම්මුති අරමුණක් කියන නිසා තමයි මේකට සමතය කියන නම දාලා තියෙන්නේ. විපස්සනා වෙදී ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක් තමයි ගන්නෙ. ඒ නිසා ආනාපානයේ ආනපන නිමිත ගත් ආනපන කියන භාවනාව ගත්තොත් ඒකේ අද්දකිය හැකි පැත්ත විපස්සනාට බර වෙනවා හුදු ආස්වාස ප්‍රසවාස කියන නම් දෙක නැත්නම් නම් දෙක අනුව මත පමණක් පවත්වන ආනපන සති භාවනාව සමතේට වැටෙනවා ඉතින් ඒ නිසා අපි කොතෙක් දුරට මේ ආස්වාස මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරමින් අද්දකීම නොසලක අද්දකීම නොයා ඒ අරමුණේ මේත පැවැත්වීමෙන් ලබන සමාධියක් සමත සමාධියක් එහෙම නැත්නම් ධ්‍යාන සමාධියක් කියලා කියන්න පුළුවන්. නමුත් මේ ඒ ගන්නකොට හෙලනකොට ඒ හුස්මේ අද්දකීම ගන්නවා නම් විඳීම පච්චත්ත ලක්ෂණ දන්නවා නම් අනිවාර්යෙන් විපස්සනාට ගෝචර වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී මේ ආනාපානෙ විතරක්ම නෙවෙයි ලෝකේ තියෙන මේ අරමුණු නමුත් ආනාපානෙ ඉදපත් වෙච්ච නිසා අපි ගත්තොත් ආනාපානේ තියෙනවා මගේ හිත දැන් ආනාපානේ තිබුණාද කියලා දැනගන්න ලකුණු තුනක්. අනේ ලකුණු තුනෙන් තමයි මේ කමඨාන් සුද්ධ කරනකොට දැනගන්නේ මේ කෙල් ගා ගන්නද සතා යන්නේ පොල් ගා ගන්නද කියලා. යම් කෙනෙකුට කියන්න පුළුවන් නම් භාවනා කරගෙන යනකොට ඉස්සර නොදික් නොදැක්ක විදියට නොතිබිච්ච විදියට මට දැන් ආස්වාස් ප්‍රසවාසයේ වැටහෙනවා. මගේ හිත සද්දයක නෙවෙයි තියෙන්නේ. මගේ හිත වේදනාවක නෙවෙයි තියෙන්නේ. මගේ හිත හිතවිල්ලක නෙවෙයි තියෙන හුස්මේ තියෙන බව මම දන්නවා. වෙන දෙයක් නොවෙන නිසා. කියලා සමහරකට හුස්මේ තියෙන බව පමණක් වැටහෙනවා. ඒකත් හොඳ ඒකාග්‍රතාවයක් නැත්නම් හොඳ සුබ නිමිත්තක් තමයි. එහෙම නැත්නම් මේ මාතුකාට බැසගත්ත හැටි තමයි මම මේ වෙන දෙයක නෙවෙයි ඉන්නේ හුස්මේ බව දන්නේ. නමුත් අර ඒ ඇති අපි කියනවා සමතේ කියලා. නැත්නම් ආරම්භක කොටස. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ මේ ආශ්‍රස ප්‍රසාසයේ වැටෙන තැන මෙතනයි කියලා කියන්නේ එතකොට අත්දැකීමට කිට්ටු කරනවා. එතකොට ඒක නා කියන්නේ විපස්සනාවට නැත්නම් ආනාපාන සතියෙන් විපස්සනාවට ලකුණු ලබා ගන්නවා. මම ඉන්නේ ආනාපාන සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියනකොට තමයි විපස්සනා දෙකටම දොර ඇරලා තියෙන්නේ. නමුත් ඒක නාට කියන්න පුළුවන් නම් මට ආශ්වාස වැටෙන්නේ උගුරේද නාසිකාග්‍රේද උඩුතොලේද උදරේ පිම්බීම හැකිලිම දාදී වශයෙන් එතකොට එයා අත්දැකීමකට සම්බන්ධ වෙනවා ඒක විපස්සනා පැත්තට යනවා ඊට පස්සේ යාට කියන්න පුළුවන් නම් ආශ්වාසය ගන්න වෙලාව මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා ප්‍රශ්වාසය කරන වෙලාවදී ඒක ආශ්වාසය නෙවෙයි කියලා හරියටම ආශ්වාසයටම ආවේනික ප්‍රතිපය අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණය සලක්ෂණය කියලා කියනවා ඒක කියන්න පුළුවන් නැති හොඳටම අහගෙන ඉන්න කෙනා හිතා ගන්න පුළුවන් මෙයාගේ හිත විපස්සනාටයි බර කියලා. විපස්සනාට තමයි නැඹුරු භාවය කියලා. ඒ නිසා භාවනා කරන යනකොට ඉස්සල්ලාම අපේ හිත ආනාපානේ අල්ලන්නේ උදු ආනාපානට ගියා කියලා විතරයි දැනෙන්නේ. නැත්නම් යෝගාචරය ඊට පස්සේ ඒක සුසර කරන්න ඕනේ. හොඳට මේ උපදමා ගන්න ඕනේ. මේ වැටෙන තැන හොඳට බලන්න හිටියොත් අහුවෙච්චි කොන දිගට ගියොත් වැටෙන තැන අල්ලන්න පුළුවන් ද කියලා. ඒක අහු නැති වුණත් සමතේ පැත්තෙන් භාවනාව වැඩෙනවා. අත අහු වුණොත් සවිස්තර වෙනවා. ඒකට අතිරේක විස්තර ලකුණු ලැබෙනවා. ඒ වගේ විපස්සනා කියලා දලවසින් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ආශ්වාස කරන වෙලාවදී මේ ඉස්සලා කියන්නේ ආශ්වාස කරන ප්‍රශ්වාස කරන සබ්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි කියලා පැත්තකට දාන එක. දැන් ආශ්වාස කරන වෙලාවදී ප්‍රශ්වාසය නෙවෙයි කියලා වැටේ. ප්‍රසවාස කරන වෙලාවදී ආශ්වාස නෙමෙයි කියලා වැටහෙනවා නම් ආශ්වාසයේටම ආවේනික වූ සලක්ෂණ වූ ප්‍රත්‍යක්ෂ වූ ලකුණකට හොඳටම හිත සමීප වෙලා තියෙනවා. ඒ වගේම පෙරම ලකුණු සලකුණක් තියන්න තුක පාරට ප්‍රසවාසයට හැරෙනවා. ආශ්වාසයේ සියක්ම නැතිලා ඒක දන්නම් දැන් ඉන්නේ මම ප්‍රසවාසයේ. ඇයි ආශ්වාසයේ තිබුණ මේ තීතල ගතියක් දැන් තියෙන උණුසුම් ගතියක්. ආශ්වාසයේ තිබුණ දීර්ඝක හැපෙන ගතියක් දැන් තියෙන්නේ කෙටිවට හැපෙන ගතියක්. ආශ්වාසයේදී මට වෙන්නේ වම් නාසික උඩුයි ප්‍රසවාසයේ තමයි දකුණු නාස් උඩුයි නැත්තම් උඩු තොලේ වශයෙන් මම මේ කියනව කටපාඩම් කරලා කියන්න නෙවෙයි මම මේ කියන්නේ. දර්ශනයක්. ආන්නේ විදිහට දකින්නවනම් එතකොට ආනාපානචයෙන් ලකුණු තුනම දන්නවා. ආස්වාද ප්‍රසවාසය ඉන්න බව දන්නා තැන දන්නවා. ආස්වාද ප්‍රසවාසය වෙන් කළා කියන්න පුළුවන්. අන්න ඒ වගේ යම් වෙලාවක යෝගාවචරයා තමන් කතා කරන අරමුණේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම අල්ලගන්නලා අල්ලගෙන ඒක කමඨහන් වාර්තාවට දැම්මනම් ඒක න ධර්ම රසය දන්න කෙනෙක්. එහෙම නැතු නෑ නෑ මගේ හිත ආනපාන ගියා බැමට වේදනාවක් තමයි වැඩි උනේ සද්දයක් තමයි වැඩි උනේ හිතවිල්ලක් තමයි වැඩි උනේ කියලා. ඒ අහල පහල තියෙන දේවල් ගැන කතා කරනවා අරමුණු පිළිබඳව නැත්නම් මූල කර්මස්ථානය පිළිබඳව වැඩිපුර ගවේෂණය කරන්නේ නැත්නම් එයාට විතක්කේ තිබුණාට විචාර බුද්ධිය නැහැ. විමර්ශන බුද්ධිය නැහැ. ඒ නිසා අහගෙන ඉන්න එකට තේරෙනවා මෙයා ධර්ම රසය දන්නේ නැහැ. මේ අරමුණ ළඟට ගත්තේ ඒ අරමුණේ ඔක්කොම ඕජාව උරා ගන්නයි. රසය ගන්නයි. ඒකේ කෘත්‍ය දකින්නයි. ඒ අහුවෙච්ච වෙලාවේවත් ඒ ධර්ම රසය උරා ගන්න නැත්නම් ව්‍යංජන අන ව්‍යංජන උකහා ගන්න නැත්නම් ඉතියාට සමතයිති වාසිකමක් ලැබෙන්නේ නමුත් විපස්සනායිති වාසිකමක් ලැබෙන්නේ නැහැ. ඒත් භාවනාවක්. ඒ දියුණු වෙනවා. ඒ නිසා කතාවේ වார்த்தාව ගොනු වෙන්න ඕනේ අහගෙන ඉන්න එක්කනටවත් අඩු ගානේ. Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඥානෙ නෝපදුනාට අහගෙන ඉන්න කෙනාටවත් තේරුනොත් ඒ මනුස්සයා හරි කණ්ණාඩිය මුනට අල්ලන්න ඉඩ තියෙනවා. නමුත් මේකෙදී අපේ භාෂාව හරීම දුර්වලයි. ඒ වගේම අපි sannivedanaya කරනකොට යන්නේ කොයිද කියලා ඇහුවොත් කියන්නෙම මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. කවදාවත් මේ යන්නේ කොයිද කියලා කියන්න දන්නේ. ඉතින් ඒක නිසා Tamanටත් අනුන්ටත් මේ ලැබිලා තියෙන නිර්ාමස පච්චත්තංචේ ඥානං උපච්චති කියලා ප්‍රත්‍යක්ෂ ඥානයක්ද නැද්ද කියන්න බෑ. පොතේ තිබුණ එකක් වෙන්න ඉඩ තියෙනවා. ඊයේ ලැබිලා දැන් ලැබියන් කියලා හිතපු එකක් වෙන්න ඉඩ තියෙනවා. එතන ළඟින් යනකොට මට ධානයක් ලැබුණා කියලා හිතාගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සඳහා නැවත නැවත කරමින් නැවත නැවත කමඨාන් සුද්ධ කරමින් නැවත නැවත ඒක කොනහමින් නැවත නැවත ඒක අව탁සේරු කරමින් ගියොත් ආර්ය ඥානයට කිට්ටුයි. ලැබිච්ච ගමන් කාඩ්බෝඩ් උටුනක් දාගත්ත රජෙක් වගේ කෑ ගහන්න දඟලන්න පටන් අරගත්තා නම් ඒක අනාර්ය වෙන්න තියෙන ඊට වැඩි අපි කියනවා තින්ගලේ නිකන් කටුසය කරේ රත්තරම් බැඳා වගේ කිට්ටුවෙන් යනකොට කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් ඊටකොට එයා දේවදත්ත පැත්තට යනවා. දේවදත්තක වැඩ ටික තමයි යතින් කෙරෙන්නේ කොහොම කරන්නේ. වචන වලින්මත් කෙරෙන්නේ ඒක ක්‍රියාවලියුත් කෙරෙන්නේ මම තමන්ට කෙරෙන්නේත් ඒකයි අනුන්ට කෙරෙන්නේත් ඒකයි. ඉතින් කෙසේ නමුත් පසුගිය අවුරුදු 30 40 ඇතුළත එහෙම තමන්ගේ අත්දැකීම් හෙලි කරන ගතිය වැඩි වෙන්න පටන් ගත්තා. හොඳ නරක දෙකම වැඩි වුණා. ඒත් සාසනෙ දියුණුවා. මේව තිබිලා නැහැ. දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා ලංකාවේ මුළු පුස්කොළ පොත් සියල්ලම කලපිට බඳලා බැලුවත් කිසි කෙනෙක් කරලා තිබිලා නැහැ. එක හාමුදුර කෙනෙක් විතරක් පුරුමින් ආපු ස්වාමීන් වහන්සේ නමක් එක කසින භාවනාවක් කරලා ලාන්තමට ආලෝකයක් පහළ වෙච්ච තැනට ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත වඩලා ගිහිල්ලා ප්‍රතිභාග නිමිත්තට යන තැනට ලියපු තමයි ඒ ඔය බුද්ධ ජයන්ති කාලේ එකම පොතකට තිබිලා තියෙන්නේ. ඒකත් ජන විඥාණයට අවිල්ල නැහැ. ජන සමාජයට අවිල්ල නැහැ. නමුත් ඒ අතින් අපිට අද සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් අනාර්ය පැත්තට යන්න තියෙන ඉඩ අවුරන්නව නම් බෑ. ඒ තරම් මිනිස්සයා කෑදරයි වුණා. ඒ තරම මිනිස්සයා මේ අහුවෙන දේ උඩ තියාගෙන මේ මාන්න කාර්කම් කරන්න හදනවා. තණ්හා කරන්න හදනවා. මමේ කියා ගන්න හදනවා. එතකොට ඒ නිර්ාමිෂ වුණත් අනාර්ය පැත්තට යනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ලක්ෂණපනිජ්ජහන නැත්තම් පච්චනීක ආවරණීය ධම්මේ ජහයති කියලා අරමුණක් බලනකොට අරමුණේ බැලිය හැකි දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අරමුණත් එක්ක හිත පැවැත්වීම නිසා අපි ගත්තොත් ආනාපානය ආනාපානයේ එක හිත පැවැත්ත නිසා එතනම හිත ඒකාග්‍ර වෙන නිසා එතනම හිත ඒකෝදි භාවයටපත් වෙන නිසා කාමච්ඡන්දේ ඉන්නේ නැහැ. එතකොට ඒක නීවරණයක් යටපත් කරලා ධානාංගයක් ආවා. මගේ හිත ආනපන හිටියා කියලා ප්‍රතිපක්ෂ ධර්ම යටපත් කිරීමෙන් ලබන්නා වූ යම්කිසි ධාන මට්ටමක් නැත්නම් ධානාංග කියලා කියවම මෙවට නීවරණ අයින් කරලා එක ධර්ම සුඛයක් ලබනවා. ඒක දැන් මේක තමයි ක්‍රමයේ කියලා හරි ගිහිල්ලා ප්‍රීතිය භාවනාවේ පහළ වුණා නම් ඒ කෙනාට ව්‍යාපාදේ යටපත් වෙනවා. මේක හරි දැන් මට අහුවෙලා තියෙන්නේ මම මෙතෙක් කරනම් තරහ යන කෙනෙක් තමයි. නමුත් මේ චිත්තක්ෂණේ දැන් ආනපානේ ඉන්නේ. මම දන්නවා මේක ප්‍රයත්නේ ලැබුව එකක්. ප්‍රතිපදාවෙන් ලැබුව එකක්. දැන් කෙලෙස් අඩුයි. අඩුම ගන්න හිත නන්නත්තර වෙන්නේ. අඩුම ගන්න හිත විවිධ අරමුණු දිගේ දුවන්නේ. ඒකට ඇති වෙනවා නම් ප්‍රමෝදයක් ප්‍රීතියක් ඒ හිතේ ආයි ව්‍යාපාදේ තියෙන්න බෑ. ඒ වගේම මේක ලබා ගැනීම සඳහා මේ යෝගාවචරය මෙනෙහි කිරීම දිගට දිගට කරනවා නම් මේ ආස්වාස මේ ප්‍රස්වාස නැත්නම් මේ වම මේ දකුණ මේ පිම්බීම මේ හැකිලිම කියලා මෙනෙහි කරන තියෙන තාක්කල් නිතිමතක් වෙන්න බෑ. ඒකසේ ආදන්නවා මේක උපයාගත්තේ අරමුණේ නංගඬ ගහිල්ලේ. අරමුණ ලේබල් කෙරිල්ලේ. අරමුණ මෙනෙහි කෙරිල්ලේ. ඒ නිසා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව අරමුණ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කිරීමේ සූරකම මෙනෙහි කිරීම කියන උපකරණේ පාවිච්චි කිරීමේ දක්ෂකම අනුව එයාට නීවරණයක් වෙන නිදිමත තීන මිද්ද පිටු දකින්න. එතකොට එයා දන්නවා මේක තියෙනකොට මේකෙන්නේ නැහැ, මේක තියෙනකොට මේකෙන්නේ නැහැ කියලා. එතකොට ප්‍රතිපක්ෂ ධර්ම යටපත් කිරීමෙන් ලැබෙන ධර්ම කොටාශයක් යට තේරෙනවා. ඒකට යම් වෙලාවක යාගේ හිත මේ වර්තමානයේ මතුවෙන මතුවෙන ආස්වාදයේ ප්‍රසආදයේ මිනී කර කර ඉන්නකොට අතීතයට හිත දුවන්න වෙලාවක් නැතයි. අනාගත සැලසුම් හදන්න වෙලාවක් නැතය. ඒක අපරාධේ කාලකන්නිකමක් නෙවෙයි. ඒක ධර්මමේ ඉදිරියට යෑමක් කියලා. මේ අනාගත සැලසුම් හදන එක නව නිර්මාණ ප්‍රගතිය ගැන කල්පනා කරන අයට අමුතු හිතවිල්ලක් ගන්න වෙනවා. විතක්ක මේ උද්දච්ච කුච්ච දෙක නැති කරන්න. අපි හිතන්නේ ඔය ඔය කොහොමද මං ගිය වෙලාවේදී ඒ තරුණ යෝගාව යෝගිනියක් මට කියනවා ඒක හොඳයි ඒ කතා කරුවේ බොහොම අවංකව ස්වාමීන් වහන්සේ මම ගෘහ නිර්මාණ ශිල්පිනියක් ඉතින් මම ගෘහ නිර්මාණ හිතන්නේ නැතුව නිතරම අරමුණේ හිත තියාගෙන හිටියොත් මගේ නිර්මාණ ශිල්පයට මොකද වෙන්නේ කියලා මම එතකොට මේ පස්සර නෙවෙයි යන්නේ එහෙම නැත්නම් මේ නිර්මාණශීලීත්වය භාවනාවට වඩා හොඳ නැද්ද කියන එකයි වක්‍රෝත්යෙන් අහන්නේ මම කොයිද ඒකේ ඒක නාට හිතන්න පුළුවන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිසා නිර්මාණ ශීලිතේ වැඩියෙන්ම තියෙන්නේ tempat වෙච්ච හිතේද අවිසිච්ච හිතේද කියලා මම අහුවා. ඒක නිර්මාණ කරනට අවිසින අවිසිච්චේ තමයි වැඩි නිර්මාණ කරන්නේ. ඒකට මම කව තමන්ගේ මූණ හොඳට බලන්න පුළුවන් නම් වතුරකට හෙල්ලෙනකොටද බලන්න පුළුවන් නී. වතුර කොහොමද ඡායාව නිශ්චල වෙනකොට තමන්ට හොඳට ඒකේ මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න පුළුවන්. මුඛ නිමිත්ත දකින්න පුළුවන්. පිළිඹු කරන්න කියලා. එතකොට කියනවා ඇත්තටම පිළිඹුවෙන් ඉන්න නම් හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඉතින් මං කව දෙවදකින් කෝකද බාර ගන්න. කැළඹිච්ච හිතේද පිරිසිදුකම ප්‍රසන්නකම තියෙන්නේ. එහෙනම් තමයි නිර්මාණශීලී විත්තේ කියලා. ඉතින් බොහොම අමාරුවෙන් චිත්ත බේතක් බොන්න වගේ සෙනග ඉතිරි පිට කියන්න පටන් අරගත්තා මේ නිශ්චල හිතේ තරම් නිර්මාණශීලීත්වයක් ඔය මොකේවත් නැහැ. ඉතින් ඒක නිසා ඒ ගෘහ නිර්මාණ ශිල්පීන් නැත්නම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් මොන නිර්මාණ ශිල්පීන් කරන්න ගියත් ඒගොල්ලන්ගේ සියලු අදහස් වලින් හිත තැම්පත් වෙච්ච වෙලාවට. ඒගොල්ලෝ ඒක මේ ශිල්පිකෙන් ගත්තයි කියලා හිතනවා නම් ඒගොල්ලෝ හිතනවා මේ හිතලා ගත්තයි කියලා ඊට වැඩිය තකතිරුකමක් නැත්තේ නෑ. ඒගොල්ලෝ තමයි ඔය නිර්මාණ රතිය කියන දිවි ලෝකෙට යන්නේ. යාමේ තුසිතේ නිර්මාණ රතිය පරිනිම්මිත වතවත්ති කියලා තියෙනවනේ. නිම්මාන රතියටත් උඩින් ඉන්නේ පරිනිම්මිත වසවත්තිය නිර්මාණය කරන්න දාස භාවයේ තියාගෙන වැඩ ටික ගන්න කටින් පරිනිර්මිත අනු නිර්මාණය කරපොත් දේවල් තමන්ගේ වශයේ පවත්තා. ඒකට වසවත්ති දිව්‍ය රාජයා ඉන්නේ ওই පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ ගිහිල්ලා වයලයිස්ලා හරි වැටුනොත් අහුවෙන්නේ වසවත්ති දිව්‍ය රාජයා. ওই නිර්මාණ ශිල්පී. ඒගොල්ලෝ දන්නේ මේ නිර්මාණය කරලා අනුන්ට කඹරනොයි කියලා. නිර්මාණශීලීත්ව වැඩි වෙන්න වැඩි වෙන්න මේ දියුණුවක් හදන්න නටන්න නටන්න මැටි වාගට ගොන්නු වගේ අනුණ්ඩ කඹරනවා. ඒක නම් බඩ රස්සාවට කරන්න ඕනේ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඒක ආඩම්බරයට ගත්තොත් නිම්මාන රතියට යයි. ඊට උඩින් ඉන දෙයියෝ අර ගොල්ලන්ව පරිණිම්පිත වසවත්තිය තියාගෙන හැම නිර්මාණයක්ම එයා ඔක්කොටම කියනවා ඔයාගේ ප්‍රොජෙක්ට් ඔක්කොම දෙන්නේ කියලා. එකයි වැඩ ගන්නෙ. අනික ඔක්කොම ප්‍රොජෙක්ට්ස් යා පස්සේ වැඩ ගන්නවා. අරමිනියට විතරක් ගාන ගෙවනවා. ඒකේ ලොක්කට තමයි වසවත්තියයි කියලා කියන්නේ. වසවත්ති දිවි රාජයයි කියලා කෙක් ඉන්නේ. උට කුවේර කියලා කියන ලෝකේ පෝසතාම ඌ. ඉතින් ඒගොල්ලෝ යර්ථ ඉන්නේ නිසා මේ අතීත අනාගත දෙකේදී අනාගතය ගැන හිතීම අත්‍යවශ්‍ය දෙයක් කියලා තමයි තරුණ ජනතාව හිතන්නේ. මන් දැන් නා කියන්නේ තමයි ටික ලාවට වගේ තේරෙනවා ඒක. ඒ දවස්වල වැඩිම සැලසුම් තමයි. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් වර්තමාන හිත තබා ගැනීම මේ සමාධියක් කිය. ආර්ය වැඩක් කිය. නිර්ාමිෂ වැඩක් කිය. ප්‍රත්‍යක්ෂ කලහක් කියලා හරියමාරු වේතු කළ දෙන්න. ඒක නිසා පොඩි දරුවන්ට මේවා කියන්න යන්න හොඳ නැහැ. පොඩි දරුවන් කිව්වොත් ඒ තමයි අනිවාර්යයෙන්ම මමගෙන් තාත්තෙන් අහනවා මොකටද මේ අධ්‍යාපනයෙන් ඇති වැඩි. අධ්‍යාපන කෙරුවත් කඹරන්න තියෙන්නේ. අධ්‍යාපන නොකරුවත් කඹරන්න තියෙන්නේ. ඒක දැන් අහනව නෙවෙයි කරනවා ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒ જાතිය නැත්නම් ඕස්ට්‍රේලියානු ජාතික කවදාවත් ඉගෙන ගන්න. ඉගෙන ගන්නෙ ලංකාවෙන්, තායිවානයෙන්, වියට්නාම් යන කට්ටිය විතරයි. ඒගොල්ලෝ තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි තැන ගන්න. අරු යන්තම් ඉස්කෝලෙන් පාස් වෙච්ච ගමන් මේසන් නැන්දක් අතර ගන්නවා. අපේ මනුස්සයා ගිහලා PhD කරලා එනකොට අර ගේකුත් අතලා ගෑණියෙකුත් අරගෙන දික්කදාසත්ලා දරුවොත් හම්බෙලා ඉවරයි. අර අවුරුදු හතරේ නුගේ වැඩ ඉවරයි. මොකද උදන්නා මේතෙන් දතර කතරවදී හම්බ කරන ගාන ඒ අවුරුදු හතරකට කලින් පටන් අරගත්ත පස්සේ ඉංජිනේර කෙනෙකුට කලින් යන්න පුළුවන්. ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සු වගේ ඉඩම් බෝදලේ කරන ඒ රටවල වලට ගිහිල්ලා අධ්‍යාපනය කරන්න යන්නේ ඕන් දන්නවා මේකේ මැට්ටෝ වෙනවයි. අපි කට්ටිය තාමත් ඒ කියන හොඳයි ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගෙන යන්න ඕනේ මේ අනාගත සැලසුම් හදනවයි කියන මේ සූස්තිය එහෙම නැත්නම් ඒ කියන මතයේ තමයි මුළු දේශපාලනේ මත තියෙන්නේ. මුළු ආර්ථික විද්‍යාවම තියෙන්නේ ඕකේ. මුළු සමාජ විද්‍යාවම තියෙන්නේ ඕකේ. හැබැයි ඒ වෙනකොට වර්තමානයේ කාබාසිනිය කරලයි කියලා පෙන්න ගන්න අරිම අමාරුයි. පෙන්වන්න කිව්ව පරදිනවමයි. එතකෙද හොඳ කාලා වරෙන්කෝ කක කක ඵලයන්කෝ කිහිලා කාලා වරෙන්කෝ හදාගෙන ගියාට පස්සේ තමන්ගේ වලිගය හපා ගන්නවා වගේ මේ අනාගත සැලසුම් හෝ අනාගත පස්චුත් යට ගියාගෙන පශ්චාත්තාප වෙනවා වෙනුවට සුඛය වැටෙන්න පටන් ගත්තොත් ඉඳුන් හිටුන් සුඛය මම දැන් මේ ඉඳගෙන ඉන්න එකත් බුදු වුණා වගේ වැඩක් මම ඉඳගෙන ඉන්න බව දන්න එකත් නිවනක් මේක නෑනේ ඔය අතීත අනාගතේ ඉන්නකොට හිත තියෙන්නේ විච්ච දෙයක් ගැන හෝ කරන්න තියෙන දෙයක් ගැන මේ ඉන්නකෙත් නැහැ කියලා ඒ ප්‍රීතියට වැඩිය ටිකක් මොරච්ච ගතියක් එකේ තියෙනවා. සුඛය යම් වෙලාවක කාට හරි ආවන ඒ කෙනාට මේ අතීත අනාගත දෙකේ නටන්න ඕනකමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් පරිවේෂණ කරනවනම් යම් කිසි කෙනෙක් යමක් හොයනවනම් අනිවාර්ය මේ කෙනා වර්තමානයේ වණ කරගත්ත කෙනෙක්. වර්තමානයේ සුඛයෙන් ඉන්න කෙනෙක්. වර්තමානයේ පිරිච ගතියක ඉන්න කෙනෙක්. වර්තමානයේ සම්පත්‍ති කරගතිය දන්න කෙනෙක් ඒත් පරිේෂණ කරයි. හැබැයි ඒක විනෝදාංශර කරනවා මිසක් ඒකට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන බෙලි කපාගෙන බෙල්ල කාගෙන තෝතෝ වරපල කියන්න ඕනේ ඒ පරිේෂණ ආර්ය පරිේෂණ වලට වැටෙනවා. ඒක බොහෝමත්ම කවුරුත් හිතන්නේ නැති තරම් පිරිසුදු කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ Tamange ප්‍රතිබිම්බේ බේන වගේ ඒව එනවා. ඒක කවදාකවත් මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න ශිල්ප ශිල්පායතන වලට යන්න ඕනේ හිත පිරිසිදු වෙනකොට අනිවාර්යයෙන් මේ ගාවට කල යුත්තේ ওই කාටත් වැඩිය හොඳට පේන්න පටන් ගන්නවා. ඒක නෑ ඒ කියන ප්‍රායෝගිකත්වය සහ ඒ කියන ප්‍රයෝජනින් සලකලා වැඩ කිරීම මේ ශිල්පායතන වල නෑ. ශිල්පායතන තියෙන්නේ මේ අපි කල්ැතුවම ට්‍රේන් කරනවා නැත්නම් බ්‍රේන් වොෂ් කරනවා නාශනනුව දාලා ඒකට ස්පෙෂලායිස් කරනවා. ඕනම විශේෂ ශාස්ත්‍රයක යම් කෙනෙක් ස්පෙෂලායිස් කරා නම් ඒක ලෝක විශ්ේ දන්නේ නැහැ. යමක් විශේෂත්ව වෙන්න නම් අනික් විශ්ේ පිළිබඳ මොඩෙක් වෙන්න ඕනේ. ලෝක විශ්ේ සාමාන්‍ය දන්න කෙනාට කිසිම විශේෂක විශේෂඥකමක් නැහැ. හැබැයි සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා සුද්දා කියනවා. ඒ මනුස්සයට මඬෝදා ගත්තට පස්සේ රජ මේ මේ සිංහාසනයෙන් නැගින එක විතරයි තියෙන්නේ. මේ මනුස්සයා දන්නවා මේ පරිසරය පාලනය කරන්න හැටි. මේ මනුස්සයා දන්නවා හැඟුම් පාලනය කරන්න හැටි. මේ මනුස්සයා දන්නවා ජලය පාවිච්චි කරන්න හැටි. ඒකට විසම ගිහිල්ලා මේ හයිඩ්‍රොලොජි ඉගෙන ගන්න නෙවෙයි. ඉතින් ඒක අමාරු. ඒක කියලා දෙන්න යන්නත් එපා. එතකොට අපි මේ යන රැල්ලට විරුද්ධ වුණා වෙනවා. ඒ නිසා පොඩි දරුවන් උගන්වනකොට එහෙම නැත්නම් බාල අයට කියනකොට ඒගොල්ලන්ට ඒ අනාගත සැලසුම් වල තියෙන නරක පැත්ත පෙන්ලා දෙන්න යන නරකයි. නාකින්ද බණ උගන්වනකොට අතීතය ගැන පශ්චාත්තාපයෙන් ගැන මොකක්ද කියන්නේ නරකයි. මොකද ඒකෙම මේගොල්ල ජීවත් වෙන්නේ ඒගොල්ලෝ ඒ සූස්තිය තියාගත්තා. ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියානින්න කවදා හරි ධර්ම වැටෙන්න පටන් ගත්තනම් නාකි වෙන එකත් නතර වෙනවා. අර පොඩි දරුවන්ගේ තියෙන ලදරු ගතියක් නැති වෙලා මෝරච්ච ගතියකට එනකොට එහාට දෙනවා වර්තමාන සුඛේ වගේ සුඛයක්. මේ එළඹ සිටි චිත්තක්ෂණේ වගේ සුඛයක්. මොනම චිත්තක්ෂණයකවත් ලැබෙන්නේ ඒක පාගගත්තේ නැත්නම් කවදාත් අතීත අනාගත දෙකට යන්නත් බෑ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන ඔබ කල්පනා කරන්න ගියොත් ඒ කල්පනා කිරීම නිසාම වර්තමානයේ කෙලසෙනවා. වෙන දෙයක් බවටපත් වෙනවා. විකෘතියක් බවටපත් වෙනවා. ඒ විකෘතියක් තමයි අවුරුදු 1 ජීවත් වුණත් ජීවිතය කියන්නේ. කවදාකවත් වර්තමානය සරල සුන්දර සුඛ ඉඳුන් හිටුම් පහසුකම නැහැ. ඉතින් ඒ කියන්නේ යා උද්දච කුච්චේ රමණීය කරනවා සුඛ චෛතසිකේ නැති වෙනවා. සමතේ කරාණ කරන ගමන වරක තීරෙනවා. මේ වර්තමානයේ එළඹ සිට මොහොතේ හොඳට පట్టර වෙලා සුවසේ වාඩි වෙනකොට මට අතීතනාගත හිත හිතින්න වෙලාවක් නැහැ. නමුත් පිරිච්ච ගතියක් තියෙනවා එතන. ඒක අයින් කරන්න බැරි. එහෙම නැත්නම් ආයේ මාත්තු මොනක්වත් දාන්න ඕනේ. ඒක ඒක වෙච්ච පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ සැකය සමත විපස්සනා දෙන්නගෙම යෝගාවචරයාගේ පුදුමාකාර විදිහට අනාගතය ප්‍රගතිය එහෙම නැත්නම් භාවනා දියුණුව බාධා කරනවා. ඒ හේතුව මේ සැකයට හේතුව ශ්‍රද්ධාවම අධිකම. සැකේ කියන්නේ ශ්‍රද්ධාව නැතිකම. භාවනාදී ඒක තේරෙන්නේ අරමුණේ අරමුණු රස දන්නවනම් ආස්වාසයට ගියා ගිය ගමන්ම ඒකේ ආස්වාසයේ ඉන්නකොට වර්තමාන වශයෙන් වැටහෙන දේ ප්‍රස්වාසයේ ඉන්නකොට වර්තමාන වශයෙන් වැටෙන විචාර බුද්ධිය තියෙන කෙනාට කදාක සැකයක් එන්නේ. සැකයක් තියනා නම් ආයත් කරන්න තියෙන්නේ අරමුණව ගිහිලා පිරිමදින්න කියනවා. නැවත නැවත කරන්න. එතකොට අර අර සැකේ දුරවන් වෙලා යනවා. අන්නේ විදියට පච්චනීක ධම්මේහි ආවරණීය ධම්මේ ජායති කියන විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උච්චච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්ම දවලා ඒ වෙනුවට විතක්ක ਵਿਚාර පිසුක එකග්ගත ධර්ම පහල කිරීමේ ක්‍රමයට අපි කියනවා සමත සමාධිය කියලා. නමුත් විපස්සනා සමාධියද කියන්නේ ලක්ෂණ ප්‍රනිජ්ජායති කියලා. බලන බලන අරමුණේ නිතර වෙනස් වෙන සුළු ගතිය පේනවා. ඒක පේන අරමුණට ලං වෙලා බලන්න එහෙම නැත්නම් උත්සන්න කරලා බලන්න ඕනේ. අප්‍රමාදීව බලන්න ඕනේ. අරමුණ හැදීගෙන එන වෙලාවේ අපි ගත්තොත් ආස්වාසය යාන්තමට දැනීගෙන එන මුල් වෙලාවේ ඒක පුදුමාකාර වේගෙන් වැඩෙනවා. ඒක හරියට මේ බඩේ ඉන්න බබා බොක්කේ ඉන්න වෙලාවේදී ඒක තප්පර ගානක් ඇතුළත සෛලයේ දෙකට කැඩෙනවා දෙක හතරට කැඩෙනවා හතර අටට කැඩෙනවා අටේ 32ට යනවා ඒකට අබ්බුද කියන නම දෙනවා ඊට පස්සේ එක සුමානකින් ඒක ඔක්කොම අනික් කෑලි හැදිලා එනවා ඒක නිකන් බලාගෙන ඉන්න බැරි තරම් මේ බොක්කේ නැත්නම් මේ බ්‍රුණ පෝෂයේ වැඩිම හිතා ගන්න බෑ. ඒ වගේම ඕනම දෙයක හට ගන්න වෙලාවේ කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියනවනම් මේ බිග් බෑන් තියරික් ගැන කතා කරනකොට කියන මේ ලෝකේ හටගත්ත වෙලාවේදී ඉස්ලාමයේ පිපුරුමක් ඇති වුණා. ඒකට තප්පර 10න් එකක් තුල ඒ සියල්ල වෙනස් දෙයක් බාටපත් වුණා. පුපුරන වෙලාවේ තිබුණ එක බලන්න කවුරක්වත් ඉඳලා නැහැ. ඒක නිසා එතන ඇති වෙච්ච හෙබ්‍රන් කියන පාටිකල් එක නැත්තම් ඒක තමයි දෙයයන් වාසිය කියන්නේ. ඒක ඇති වෙලා දල බලන්න ඉස්සල වෙන දෙයක් වඩපත් වෙනවා. ඊට පස්සේ තමයි මේ පාට ව්‍යාපෝ තේජෝ හැදුණි කියලා. දැන් මේගොල්ලෝ අර සන්නකෙන් උත්සාහ කරනවා ආය පිපිරීමක් ඇති කරලා ඇති වෙනකොටම බලලා අර ආරම්භක ඒ අංශුව බලන්න පුළුවන්. ඉතින් ලෝකෙම කියනවා ඒක බලන්න ගියොත් මේ ලෝක විනාශ වෙන්න ඉඩ තියෙනවා යන්ත්‍රේ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒ තරම්ම මේ ආරම්භයේ විසම වේගයි. අපි දකින්නේ පෙරහැර ගියාට පස්සේ පමා වෙලා එතකොට මේක නිකන් පහුපව වෙලා වැඩි කෝකෝ වෙලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකරි යෝගාවචරයා අරමුණ අල්ලගෙන අරමුණේ මුල දක්නාසුලුව ආසන්නව දක්නාසුලුව උත්සන්නව දක්නාසුලුව ගියොත් බලාගෙන ඉන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙනවා. ඒක නිසා ඒ ලක්ෂණය වෙනස් වෙන ලක්ෂණය දැක ගන්න අසලෝ කරන භාවනාවට ධ්‍යාන කියලා කියනවා. ලක්කනොපනිජ්ජායති. එතකොට ඒක දිහා බලාන ඉන්න පුදුම වෙහෙසයි. ඒ තරම් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා මේක. ඒ වෙහෙස චිත්‍රපටියක චිත්‍රපටියකට වැඩි ඒක වඩා හොඳ මේ ටෙලිවිෂන් එකක හරියටම ફોකස් වෙලා නැතිලා තිත් වැටෙන වෙලාව වගේ ඒ තිතක් ඒ තමන්ගේ ස්ථානට ඇවිල්ලා නොපෙනී ගිය ගමන් එතන තව තිතක් එනවා. ඒකත් නොපෙනී යනවා. කවදාකවත් පළවෙනි තිත නැති වෙන්නේ ඉස්සලා දෙවෙනි තිත ඉන්නෙත් නැහැ. කෝටි ගණන් හිට උනට කෝටි තිත් දෙකක් හැප්පෙන්නෙත් නැහැ. මෙන්න මේ සංකල්පය මේ මේ දර්ශනය චිත්‍රපටයක් පෙන්වන්නේ නැති නැත්නම් ටෙලිවිෂන් එක හරියට ફોකස් වෙච්ච නැති වෙලාවේ මේ තිත්වල වැඩේ බලහන හිටියොත් ඒක හොඳ හේතුඵල ධර්මයක් පෙන්වනවා. හරි කම්මැලි. අපි ඊට වැඩිය හොඳයි මේක ශෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි මල් ගහක් වටේ කරකිනකොට දුෂ්ටය ඇවිල්ලා පැත්තකින් ගිහලා බලාගෙන කැලේ තියෙන ඔක්කොම එන්නේ ඔය තිත්තිකේ. තිත්තික තියෙන වෙලාව අපි කැමති නැහැ. මොකද ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒසයි ශීඝ්‍රයෙන් වෙනස් වීම දැකීම දුකක්. ඒකයි අපි මේ ඈතට වෙලා පස්සට වෙන්න ඇරලා පමා වෙලා බලන්නේ. ඒක ටිකට යා පట్టල වෙලා තියෙන්නේ. ස්ථාවර වෙලා තියෙන්නේ. සමුහ වෙලා තියෙන්නේ. අන්නේ විදිහට කෙනෙක් තුල තියෙනවා නම් හට ගන්න වෙලාවටම කිට්ටු කරලා අපි බලන්න සිරිපාදට ගිහලා ඉර නගින වෙලාව. හරියට කන්ද කපාගෙන ඉර ආවට පස්සේ කොච්චර ශීඝ්‍ර මේක එළියට එනවද කියලා. ඉර බහින වෙලාව බලන්න. ආසතිය බලන්න ඉර හෙල්ලෙන්නේවත් නැහැ. ඉර නගින වෙලාවේ බහින වෙලාවේ පුදුමාකාර විචිත්‍රයි. පුදුමාකාර සිද්ධි බහුලයි. ඒ වගේ තමයි ආස්වාසය ඇති වෙන වෙලාවේ ප්‍රසවාසය ඇති වෙන වෙලාවේ ඒක බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකට නමක් දෙන්න තරම්වත් නිමිත්තක් ගන්න තරම්වත් අරමුණු කරන තරම්වත් ඉන්නේ නැතුව මේක වෙනස් වෙනවා. එතකොට ඒක අනිමිත්තක් බාටපත් වෙනවා. ඒක බැලීමත් දුකක්. අන්න වගේ අරමුණ දිහා බලනකොට මේක විවාහ වෙනස් වෙන සුළු ගතිය. ඒ වෙනස් වෙන ගතිය දැකීම වදයක්. ඒක මහා කරදරයක්. මේක කියන්නේ දුකක්. දුකසේ දරා සිටීමක් කරන්න වෙනවා. නමුත් මේ ඒ වෙනස් වෙන ගතිය කොහොම මේ දුක දේලා දරා සිටින ගතිය මම බැලුවත් නැතත් තියෙන එකක්. ඒක අනාත්ම ධර්මයක් කියලා. ඒ ලක්ෂණ බලන අසුළු අරමුණ බලනකොටත් අර වගේම හිත සමාධිගත වෙනවා. ඒකට කියනවා ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. කණික සමාධි කියලා තමයි ඔක ওই මානසික ක්‍රමය එලි දක්වනකොට ඇතිවෙච්ච කෙනෙක් ක්ෂණික සමාධිය. momentary concentration කියලා. ඒ ඒ සමාධිය තියෙන එකම චිත්තක්ෂණය. ඊගා චිත්තක්ෂණෙත් උපයන්න ඕන. ඊගා චිත්තක්ෂණෙත් උපයන්න ඕන. ඊගා චිත්තක්ෂණෙත් උපයන්න. අර වගේ එකම අරමුණක් ධානය සැලී බලා සිටන පිටිසුතුමක් මන් දිහා බලා ඉන්නා වගේ එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේ දෙකේදීම ඒ ලැබෙන සුඛය සමාධිය, පස්සද්ධිය, ඒකෝදි භාවය අරමුණ මත රඳාපවතින එකක් නෙවෙයි. අරමුණේ ක්‍රියාකාරකම් දිහා බලා හිටීම නිසා निराமிෂෝ පහළ වෙන එක. ඒ නිසා අර ඉස්සලා ඉස්සලා හිතෙන්නේ අරමුණ මත පවතින එකක් කියලා. නමුත් අරමුණ ගෙවෙද්දිත් අරමුණ නැතුව තියෙද්දිත් මේ සමාධිය මේ ඒකෝදි භාවය මේ සතිය මේ ඒකාග්‍ර භාවය තියෙන්න පුළුවන්. එතකොට තමයි භාවනාව හිත ඇතුළට වැඩිමක් ඇති වෙන්නේ නිසා මේ නිජ්ජායනය දැවීම කියන වචනේ තියෙනවා බැලීම කියන වචනේ තියෙනවා නිජ්ජායනයේ දෙආකාරයකට වෙනවා ආස්වාස ප්‍රසවාසයේ බලනකොට වුණත් සමහරෙකුට ධානාංග මතු කරලා නීවරණ යටපත් කරන ක්‍රමයට આવත් අපි කියනවා සමත සමාධියක් තියෙන කියලා. අරමුණ දිහා බලනකොට මේකේ වෙනස් වෙන බව ශීඝ්‍ර වෙනස් වෙන බව. සායක බලාන ඉන්නකොට එන කම්මැලිකම, නීරසකම, එපාහාරේ වෙන ගතිය, නිදිමත ගතිය, පාළුව, තනිකම, මුස්පේන්තු ගතිය දුක්ඛ සත්‍යයි. මේ දෙකම දැක්කට පස්සේ තියෙනවා මේක දැන් අද වහා වෙනස් වෙන ඒක දිහාම හොල්ලන්න නැතුව බලාගෙන හිටියොත් හැලහොල්මනක් නැතුව ඒකට පේනවා මේක මේ මට අයිති එකක් නෙවෙයි අනාත්ම දේ ඉන්සා මෙතෙක්කල් දැක්කේ නෑ බැලුවට ඒක නිසා අපිට හිතමනාපකම් ගන්න ඕන කමක් නෑ කියලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන පැත්තකුත් තියෙනවා. අන්නේ දෙකේදිම අරියෝ නිරාමිසෝ ආර්ය වූ නිරාමිස වූ ප්‍රත්‍යක්ෂ කළ හැකි ඥානයක් උපදිනවා. සමහරෙකුට ඒක චිත්තක්ෂණ වශයෙන් උපදිලා ඊගා චිත්තක්ෂණේ නැති වෙනවා. ඒ වුණත් ඒක විශාල ජයග්‍රහණයක්. ඒක විශාල සූචකයක්. ඒක විශාල දැනුම් දීමක් පින තියෙනවායි කියන. වරින් වර තේරෙනවා. ඊට පස්සේ ආයෙත් අපි පුරුදු සංකල්පනාවට යනවා. පුරුදු චින්තනයට වැටෙනවා. පුරුදු සූතමේ ඥානවලට අහු වෙනවා. පුරුදු ආකාර පරිවිතක් වලට අහු වෙනවා. ඉතින් ආකාර පරිවිතක් වලට අහු වෙමින් අහු වෙමින් නමුත් අර ප්‍රත්‍යක්ෂ වෙන දෙයට අනුග්‍රහ කරන හැටි ප්‍රත්‍යක්ෂ වෙන දෙයට අදාළ ශප කරුණු සලසලා දෙන එක යෝගාචරගේ සාමාන්‍ය බුද්ධියෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්න තමන්ම මේකට ගිහිල්ලා වරද්දගෙන ආය ඇවිල්ලා ආය ගිහිල්ලා ආය වරද්දගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට මෙයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක තමා විසින්ම උපයාසපයාගත් එකක් නිසා මේකට පච්චක්ක කියන නම සඳහන්. කා මොනම දෙයකින්වත් වෙන කුසලයකින් මේ කුසලය ප්‍රතිස්ථාපනය කරන්න බෑ. අත්වැරද්දෙන් පමණමයි මේක කරන්නේ. කලබුරුද්දෙන් විතරමයි මේක කරන්න තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේදී ඒ යෝගාවචරය අරමුණත් එක්ක හොඳටම ළඟ තියාගෙන උච්ඡන්න කරලා ආසන්න කරන බලන වෙලාවේදී ලැබෙන අත්දැකීම වෙන කෙනෙකුට දෙන්න බෑ කියලා හිතන එක සාධාරණ. ඒකයි බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරේ. මොකද අපිට ඕනලා තියෙන්නේ ඈතකට වෙලා අරමුණ රස විඳින්නයි. ලං වෙලා අරමුණේ හැඩ අරමුණේ ලකුණු බලන්න නෙමෙයි. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ පවා මේක කිව්වට තේරුම් ගන්න එකක් නැති වෙයි කියලා හිතුවා. මෙච්චර එරුම් පුරාගෙන ඇවිල්ලා මොකද ඒ තරම්ම අපි මේ බබා උපදිනව පෙන්වන්න කැමති නැහැ. ඉපදිලා නාපු බබා තමයි පෙන්වන්න කැමති. බබාව පේන උපදින තැන අපි තිබිරිගේ කියලා කියන එක වසංගලත් කරන්නේ. වෙස් බඳිනවා පෙන්වන්න කැමති නෑ බැඳපු වෙස් නටනවා පෙන්වනවා. මේක තමයි අපේ ලෝකේ හැටි. වෙස් බඳිනවා දැක්කනම් මේ අප්පුවාම නෙවෙයි ඉන්නේ මේ ඔළුවට වෙස් පිටියක් බැඳගත්තා. වෙස් පිටිය බැඳලාට පස්සේ අප්පුවාම නෙවෙයි. ඌට මේ කිරි වතුරේ නාවලා පෙරිත් කියලා එළියට ගන්නකොට අමුතු සතෙක් කරලා ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි කට අරගෙන බලන්න. ඒසෝ නාඩගම නටන දිහා බලන්න කවුරක්වත් කැමති නැහැ. මොන නටනකොට පස්සදක් පැත්තෙන් පෙන්නනවට මොනට කැමති නැහැ. මුණු නටන වෙලාව මූණ දාගන්න. අසමෙතින් ගිහලා බලපුවාම අලි මංචුව. පුදුජානන්සේ කියන්නේ පොඩ්ඩක් උඹ ඔයක බලන ගමන් පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහලා බලපන්. ඔය ඉස්සරහට වෙන්නන්න හදනකොට පස්ස පැත්තේ එළියේ තියෙන හැටි. ඕනේ මැජික් එකක්. ඕනේ මායාවක් වෙනකොට පිටිපස්සෙ පොඩක් ගිහලා බලන්න. ඌ කනවා බෙල්ල අපේ. කවදාකවත් කැමති නෑ. ඒක නිසා මේ ප්‍රසන්ටේෂන් කියලා එකක් තියෙනවා. එලි දක්වන විදිය. එලි දක්වන මේ මේ දෘෂ්ටි කෝණය විතරයි ඉන්න ඕනේ අපි. පිටිපස්සේ දෘෂ්ටි කෝණය හිටියොත් බෑ. එතකොට උතන පේන්නේ තනි ප්‍රෝඩාවක් විතරයි. මගඩියක් විතරයි. ජඩ කටියක් විතරයි. මෙන්න මේ මැජික් එක දැක්කට දවසේ තවත් මේක අභිරමණය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ අම්මලා තාත්තලා කැමති නැහැ අපි ඒක දකින්නට. අම්මලාට තාත්තලාට ඕනේ ජාතිය પરම්පරාව පවත්වන්න. අනේ කොහොම හරි බඳපං. පුළුවන් නම් මේ પરම්පරාව ගෙනියපන්. අයියෝ ඒකට ගහන දහන් ගැට තියා බලනකොට සෝරි කියලා එතන අපේ අම්මට මං ආවුනේ නැහැ. <laughs> දහව ගැට ඉච්චර තමයි. ඒක ඒකට කරකවගෙන එන හැටි. කියාගෙන ඉන හැටි අම්මත් නෙවෙයි. ඉතින් කෙලිම මාරය වැඩ කරන්නේ. අම්මා හරහා. තාත්තලා හරහා. ඒකට අහුණාට පස්සේ ඌ කනවනේ තොන් ගන්න දැන් ඒකට අම්මත් නෑ තාත්තත් නෑ. ඉතින් දැන් මැද ගත්තනම් බෙරේ ගහපන්. අර ගොල්ලන් තියෙන කොහොම හරි පුට්ටු කරලා තියලා අනේක විතරයි. කෙල්ලෝ ගැන කියනකොට කියන්නේ කෙල්ලෝ හරියට විකුණන්න තියෙන වීදුරු භාණ්ඩ කඩයක් වගේ වික්කට පස්සේ ප්‍රශ්නයක් නැහැ. විකුණනකන් දූවිලි පිය පියා ෂෝකේස් එකේ තියාගෙන. married daughter split water කියලා කියනවා. බැඳලා දෙනකන් ඔයගොල්ලන්ගේ තියෙන සෙනෙහ අත බලන්න බැඳලා පස්සේ තියෙන දේවල් වලට අහුම්කක් දෙනවද කියලා. ඊට පස්සේ තියෙන්නේ දික්කදා නඩු පිළිබඳ පෙරක දොරු තැන විතරයි. එයා ළඟට ගිහිල්ලා චතුරු ගානක විතර ඉතුරු වෙන්නේ. එහෙනම් මේ වැඩේ වෙනකොට පෙන්නන එකයි පුතර ජානංශේ කරන්නේ. ඒකට සුද්ධෝදන රජුර කැමතිත් නෑ, මාමාය විදව කැමතිත් නෑ. යසෝදරා කැමතිත් නෑ. මේ භාවනා කරනකොට ඒක දකින්නකොට පළවෙනි ධරේට වක්කාර වෙනවයි කියන එක අහන්න දෙයක් නෑ. ඔළුව තෝන්තු වෙනවා කියලා අහන්න දෙයක් නැහැ. එපා වෙනවා. වහ කණ්ඩ හිතෙනවා. වහ කෑවයි කියලා දෙයක්වත් නැහැ. මේක භවනා කරනකොට වහ කණ්ඩ හිතනවා කියන එක ඒකේ නියත් නිකන් ලුණු මිරිස් ටිකක් කනවා. වහ කෑවයි කියලා දෙයක්වත් නැහැ. ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ පේනකොට මේ දෙක අතර මේ මේ විනාශ වෙන බව දැක දැක දුක් වෙන බව දැක දැක මගේ නෙවෙයි කියන බව දැක දැක ඕක තුල සමාධියක් ගන්න. මෙච්චර වෙනස් වෙන බව දැක දැක එහි ඇලෙනවයි කියනකොට මේ දුක් දෙන බව දැනගෙන මේක ආර්ය සත්‍යයක් කියලා ඕක ඇලෙනවයි කියන එක. උඹට මොනම දෙයක්වත් මේක පාලනය කරන්න බෑ කියනකොට ඇත්ත නේනම් කියලා කවුද බාර ගන්න කැමති? ඒක නිසා සාරිපුත්තු සංසේ සඳහන් කරනවා මෙලව එලව දෙකේම සැප දෙන සමාධියට වඩා මේ ආර්ය වූ නිර්ාමිෂ වූ ප්‍රත්‍යක්ෂ ඥානය ගොක් ඉහළ මට්ටමක තියෙනවා. ඒකේ තව යට තත්ත්වයක් තමයි සමත සමාධිය කියන්නේ. ඒ නිවරණ නැති වෙනවා. ඊට පස්සේ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවී කියලා අටවචාන් වහන්සේ සඳහන් කරනවා. මේ නිවරණ නැති වුණාට පස්සේ බොහොම ගැඹුරක් වෙනදා නොපෙනිච්ච ගැඹුරක් යාට පේන්න පටන් ගන්නවා. සරුවච්චන් වහන්සේගේ වචනෙන් කියනවා නම් සමාහිතෝ භික්කවේ යතා භූතං ඥානාති පස්සති. මේ හිත හොඳට තැම්පත් වුණාට පස්සේ ජල කඩක් තැම්පත් වුණා වගේ හොඳට ඡායාව පේනවා. හොඳට ඒකේ පතුල පේනවා. එහෙම නැතුව ජල කඩ ඇවිස්සලා තියෙනකොට පිළිබිඹු නැති වෙනවා. පතුල පේන්නේ නැතුව යනවා. ඉතින් අපි සංසාරේ ඉඳලම තියෙනවා ඇවිස්සිච්ච ජල කඩකින් දකපෝ පිළිබිඹුවක් දැකලා. පතුල දැකලා නැහැ. ගැඹුර දැකලා නැහැ. තැම්පත් වුණාට පස්සේ ගැඹීරත්වේ පේනවා. ඒකට වෙලා නැහැ අපට. ඒ මොකද මේ අර මිලවයි එලවයි සැපදෙන පිං කරන්න තියෙන තියෙන ආසාව නිසා. ඒක නිසා පැහැදිලිවම කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට මේ ආර්ය වූ නිර්ආමිෂ වූ ප්‍රත්‍යක්ෂ කලහක ඥානය ලබන්න බැරි එලෝ මෙලෝ දෙන තැපදෙන පිං කරන්න බුද්ධ ආගම අපිට මත් කරවලා තියෙන නිසා අපි ඒකට බඳලා තියෙන නිසා අපිට හිතෙනවා නිකම්ම නිකන් ඉන්නවට වැඩිය මිලෝ විසලක් සැප දෙන එලෝට දුක් දෙන සූදු කෙලිනවට වැඩිය බුද්ධ ආගම හොඳයිනේ පිං කරන එක හොඳයිනේ කියලා ඉතින් හරිය කැමැති කට්ටිය එලෝයි මෙලෝයි දෙකම සැප දෙන පිං කරන්න යනවා ඒ පිං කරන්න යන නිසා අයත් අන්න එක තැනක ඉඳගෙන භාවනා කරන්න බෑ දැන් මේ වැඩමුළුවකට ආවත් කල්පනා වෙනවා යකෝ මෙතනම නිකම්ම නිකම් පණුව මර මර එක තැන වාඩි වෙලා ඉන්නකොට එන්නත ගෙදර හිටගෙන සාංකික දානයක්වත් දෙන්න තිබ්බනේ අඩු ගන්න බුද්ධ පූජාව තියන්න තිබුණා අඩු ගන්න හයියෙන් හැන්දෑවට ગાත ටික කියන තැන දැන් මේකට ආවම ඒකත් නැහැනේ. කට්ටියට කල්පනා වෙන්නේ චි හරි සෞත් විවේකේ නැහැ කිසි උම්මලකටත් නැහැ රසමසවලකුත් නැහැ වතුල හොද්දයි බතයි කන්නා වගේ නම්. හිතෙන්නේ නැහැ මේ එලෝ මෙලෝ තපදෙන එකට වැඩිය මේකේ මේ ඇති හැටිය ජීවිතේට මුණ දීමක් මේ හිත දිහා බැලීමක් අරමුණට සමීපව බැලීමක වටිනාකමක් පේන්නේ නැත්තේ අපිට අර අල්ලලා දීලා තියෙන ඊට වැඩිය රසමසවුල නිසා. ඒ නිසා අපිට වඩා හොඳට ය아가න්න බැරි අපේ හොඳ ටික නිසා. මම නැවතත් කියනවා අපිට මෙච්චර ලස්සන වඩා හොඳ එකක් තියෙද්දි අපිට ඒ වඩා හොඳට ය아가න්න බැරි අපි අල්ල බදාගෙන තියෙන හොඳ ටික නිසා. ඒක අයින් කරන්න කැමති නැහැ. දැන් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හොඳ පෙන්නලා ඉලෝමිලෝ සපදෙන සප මේ සමාධියක් තියෙනවා. දානයක් දෙනකොට එහෙම නැත්නම් මේ පිනක් කරනකොට තියෙනවා. ඒක ඇත්ත. ඒක සමාජයක් තමයි. ඒක හොඳයි. එහෙම නැත්නම් අපි කරන සතුන් මරනවා, හොරකම් කරනවා, කේලම් කියනවා, බොරු කාමීත්‍යජා ඊට වැඩි මේක බොහොම හොඳයි. නමුත් මේ ශාසනය කියන්නේ ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒ වඩා හොඳ ඒක අර සතුන් මරණ අයට කොහොමඩක්වත් හිතා ගන්න බෑ. උඹලට තමයි මේක කියලා තියෙන්නේ කරුණා කරලා. ඔය වඩා හොඳ වෙනුවෙන් අර හොඳ ටික පැත්තකට තියන්න. අම්මා මුත්තා කිව්වත් බෑ. ඒක තමයි සූස්ති. ඒක තමයි ඔය මේ කාල් මාක්ස් තුමා පෙන්වුවේ මේ ආගම කියලා කියන්නේ අබින් වගේ જાතියක්. ඒක කාපු මිනිස්සයාට අය කවදාකවත් ඇතුළාන්තය බලන්න හිත දෙන්නේ නැහැ. මේකම මේ මත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා ආගම අබින් කියලා ආගමෙන් තමයි මේ මත් කරලා තියෙන්නේ කියන එක පැහැදිලිවම කොමියුනිස්ට් ආදීතු ගන්නන්න පටන් අරගත්ත නිදර්ශනයක් වශයෙන්. ඉතින් ඒක හොඳට අද පේනවා මේ බුද්ධ ආගම තුල අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සංඝයා කියන්නේ ඒගොල්ලන්ට අර අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ උත්සව සංවිධානයේ ප්‍රධානම අංගය තමයි අද සංඝයාගෙන් කෙරෙන්නේ. මේ මේ අර ගිහියත්තන්ට ඕන එක ලස්සනට හරිගස්සලා සංවිධානය කරලා දෙන්න ආයේ මුකුත් නැහැ ඉච්චර එක්ස්පර්ට්ලා මම දැකලා නැහැ. කිව්වොත් මට මේ જાති පින්කමක් ඕන කියලා දවස් දෙකෙන් හදලා දෙයි ලෝකයේ ඉහළම මට්ටමේ. නිසා මහායාන බුද්ධහම කියන්නේ තේරවාද සංඝයා උත්සව සංවිධායකවරු වගේ. ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ. ආමංගල්‍ය අධ්‍යක්ෂක නම් ඒගොල්ලත් තමයි තියෙන්නේ. මැරිච්ච ගමන් පන්සලට යන්න ඕනේ, හත් දවසකට යන්න ඕනේ, තුන් මාසකට යන්න ඕනේ, අවුරුද්දකට යන්න ඕනේ. එහෙම නැත්තම් බුද්ධ ආගමක් නැහැ. කොයි වෙලාවෙ මේක අපේ ශාසනයට රිංගගත්තද කියලා හිතන්න බෑ. කොයි වෙලාවෙ මේක ආවද කියලා හිතන්න බෑ. විසාකාවගේ පළවෙනි හොඳම මිනිබිරේ මැරිච්ච වෙලාවේ. ළමයා වලලලා යන ගමන් සරුවචාන්සයිල කියලා ගියා අනේ ශාසන මට ඊට හොඳම මිනිබිරි මේ සෝවන් වෙච්ච අම්මන්ඩි වෙයි. අඬලා කියනවා මිසක් බුද්ධ ඥානසට පාංශකෝට වඩින්න කියලා කිව්වේ නැහැ. දැන් ඉන්න විසාකාවකට එහෙම ගියේ නැත්තම් හෙට දාන දෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අර එලෝමිලෝ සපදෙන සමාධිය පෙන්නලා ඊට එහයින් තියෙන මේ निराமிෂදී මේ ආර්ය ඌදේ මේ ප්‍රත්‍යක්ෂ කළ හැක්ක තමන්ට වැටෙනකොට අපි කොච්චරක් ඒ හිතවිල කොම් කරනවද ඒ හිතලට අව탁සිරු කරනවද අවචාවට ලක් කරනවද කියන එක දැක්කොත් තේරෙයි අරක අපිට එළෝමිලෝ සැපදෙන පච්චුප්පන්නං චේවනා ආයතින් සුඛ කියන එක දන්නේ නැති මනුස්සයට මේ මාතෘකාව කියලා දෙන්න බෑ. අරක මේක කියලා දෙන්න පොඩි උපකරණයක් විතරයි. ඊට පස්සේ භාවනා කරන එකනටත් මේකට ආවට පස්සේ ලක්කන උපනිඥාණයද පච්චනීක ධම්මේ ජායනය කරන එකද කියලා කොයි දෙකෙන් වුණ කොයි එකන ප්‍රශ්න නෑ. එයා ඊට වැඩි ඉහළ තැනකට යන්න. ගියාට පස්සේ පළවෙනි වතාවට නිතරම හිත හලහප්පන මේ නීවරණ ටික නැති වෙලා తాවකාලිකව හෝ දීර්ඝ කාලීන වශයෙන් ඉඳ ගියාම හොඳ ගැඹුර වතුර වලක පතුල දැක්කා වගේ යට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් දැක්කේ මේ කම්පන චංචල වතුරේ ඡායාවක් දැන් එහෙම නෙවෙයි පේන්න පටන් අර ගන්නවා කියලා Tamanට තේරෙන්න පටන් අර ගන්නවා ජීවිතේ මෙතෙක්කල් නොදැක්ක ඇතුළාන්තය ඒක අපේ අම්මලා තාත්තලා දැකලා තිබුණේ නැහැ අපිට පන්ති කාමර උගන්වපු ගුරුවරු දැකලා තිබුණේ නැහැ. දකින්න උගන්වුවෙත් නැහැ අපට. මේක බුදුරජාන් වහන්සේට විතරයි පරෝපදේශ රහිතව තේරුණි. නමුත් බුදුරජාන් වහන්සේගේ પરම්පරාවක් වෙනවන අවුරුදු 2600ක්. ඒ ඇත්ත පුළු පුළුවන් අයට මේක හරියට මේ පැටවුන්න කවනවා වගේ කියලා දෙනවා. ඒ ආමිෂ සුඛය තිරිසං වගේ. නිර්ආමිෂ සුඛය ආහාරයයි. ඒ නිසා ආමිෂ සුඛය ගත කරන මිනිස්සයයි තිරිසනාගේ වෙනසක් නැති නිසා සරුවචනාංශයට දෙන්නටම මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. මගෝ කියන්නේ මුර්ගයක් කියන්නේ. පපංචාපි රතෝ මගෝ. ඒ කෙනා නිතරම ආමිෂේ වඩන්න දිවා රාත්‍රී කල්පනා කරනවා. අතීතයත් කල්පනා, අනාගතයත් කල්පනා කරන්නේ ආමිෂේ වඩන්න. විනිශ්චය කරන්නේ ආමිෂේ වඩන්න. තැන් තැන් හොය හොයන්නේ ආමිෂේ වඩන්න. ඉතින් ආට කිව්වොත් එහෙම ආමිෂෙන් තොර සැපක් තියෙනවා කියලා කවදාකවත් කියලා දෙන්න බෑ. ඒක හරියට තිරසෙනෙකුට කියන්න හදනවා. ඒක නිසා ද්වෛතානපස්සනා සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ආර්යයන් වහන්සේලා තුළ යමක් ඇත්තේ කියනවනම් ඒක පෘථග්ජනයට නැත්තේ මේ. පෘථග්ජනයා තුළ යමක් ඇත්තේ කියන්නේ නම් ආර්යයන් වහන්සේගේ නැත්තේ මේ. පෘථග්ජනේ පුළුවන්තර සමීකරණ හදන්නේ ආමිෂේ වඩන්නනේ. ආර්යයන් වහන්සේලා දන්න ඒතර තමයි කක්කවල. ඒක නෑ කියන්නයි ඒක නැති තැනක සැපක් තියෙනක විතරයි ආර්යයන් වහන්සේලා දරන්නේ. පෘථග්ජනයට කියනෝ එහෙම එකක් තියෙනවා අපිට පේන්නේ බෑ. ඔය ඔය කියන සප ආර්ය සප කහපාට එකක්ද? හතරස් එකක්ද? උදේට විතරද පේන්නේ? ඒ අපිට පේන්නේ නැත්තේ බුදුමහාකාර තර්ක තියෙනවා. ඒ තරමටම මේ අන ආර්ය වූ මේ නිර්ාමේශ සුඛය විස්තර කළ දෙන්න අමාරුයි. නමුත් මේ විස්තර කළ දුන්නට මේක නෙවෙයි නිවන කියන්නේ. මේක අර වර්තමාන අතීත අනාගත දෙකේ සැපදෙන සමාධියට වැඩිය ඉහළ මට්ටමේ සමාධියක් විතරයි. ඒක නිසා මේක අනුපුබ්බ ක්‍රමයට සතුරුණගේ ටික පොත් අරින්න වගේ පුරෝසම පැංගිරි තියෙන පොත් අයින් කරාට පස්සේ තව පොත්තක් මතුවෙන්නේ හරපද්ධතියක් නෙවෙයි. ඒ පොත්තේ තියෙන ගතිය තමයි ඒක කොන අල්ලන්න බෑ. අතුරුණගේ ටික පිටපොත්ත ගැලෙවට පස්සේ ආයෙ ටිකක් හුලං වදිනකොට විතරක් කොන පොඩ්ඩක් විරිතිලා එනවා. එතනින් ගැලෙවට පස්සේ යට කොන අල්ලන්න බෑ. හරියට මේ සෙලෝ ටේප් එක කොන අල්ලන්න බෑ. එනිසා එකක් ගැලෙවට පස්සේ දෙවෙනි එක අල්ලන්න සම්පූර්ණ අලුත් ප්‍රයත්නයක් කරන්න ඕන. අතක ගා අතක ගා අතක ගා ඉන්නෝනේ මේ ඊගාව පොත්තේ කෙලවර අල්ලන්න. ඒකේ ඒ බදන් කාලා තියෙන හැටියට එක යායට තියෙන. කෙහෙල් ගහක් පතුරු ගන්නවට බලන්න එක පතුරක් ගැලෙවුවා පස්සේ ඊගාව පතුර පටන් ගන්න තැන අල්ලන්න හැදී. ඊට පස්සේ එක එක එක එක මෙහෙම ගැලෙවුවට පස්සේ ගොඩාක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක එන්න එන්න පතුරු මිසක් හර පද්ධතියක් නැහැ කියලා. බැලු බැලම නම් බොහොම ලස්සනයි කෙහෙල් ගහ. පතුරු ගිරියත් ඒ වගේ. ඒ නිසා මේ ආර්ය වූ, निराமிස වූ මේක ප්‍රත්‍යක්ෂ කරයි කියලා කියන්නේ තාම ගැඹුරට විසිතුරව කතා කරාට නිවන නෙවෙයි. නමුත් අනිවාර්යයෙන්ම පහෙන් දෙකක් දැල් ලකුණු ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 140 පැනලා දැන්. දැන් යන්තම් පාස් මාක්ස් හම්බ වෙගෙන යන්නේ. අර පළවෙනි කාමරේ 120ක් හම්බෙලා තියෙනවා. ඒක ඉතින් ඔක්කොම සැප හොයන කට්ටියනේ. මාරියන කට්ටිය පොඩ්ඩයි ඒක වෙනම දෙයක් අඩු ගන්න එක මත වශයෙන් පිළිගන්නවා. දැන් ආධ්‍යාත්මික මට්ටමට ගෙනලා වෙනවා පහෙන් දෙකක් හරියනවා. මේක निराமிසයි මේක ආර්යයි මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මේ ජීවිතේම අපදරුවන් රකිද්දිම ගෙවල් දොරවල් වල වැඩ කරද්දිම කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා මේක ඉදිරිපත් කරන්නේ නැතුව ඊගාවට තියෙන ගැඹුර ඊගාට තියෙන සියුම් භාවයට අපිට යන්න අමාරුයි මේක අයින් කෙරුවට පස්සේ කොටිම කියනවා නම් මේ පරිඋත්ථාන කෙලස් කියන මේ නීවරණ ධර්ම පිටු දකින්න ඉගෙන ගත්තට පස්සේ එයාට මේ ගැඹුරක් පේන්න පටන් ගන්නවා. ඒ ගැඹුර පේන්න පටන් ගත්තට පස්සේ තමයි එයාට මේ සීල සමාධි ප්‍රඥා කියන එක වගේ එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීම කියන එක වගේ අපායට බය නැතුව මේ ඇතුලෙන් එන්න පටන් ගන්න විද්‍යා දදාති විනයන් කියලා වගේ ඉතින් ඒක නිසා කීතක් එතෙන් එනකොමත් අපි සීලයක් රකින්නවා. නමුත් ඒ සීල ගොඩක් වෙලාට බයට කරන එකක්. වෙනුම් අහන්න වෙනවට කරන එකක්, අපායට බයට කරන එකක්. ඒත් නරක නෑ කියලා කියනවා. සරුවචන සඳහන් කළා තියෙනවා කුලව ගෞරවය සලකලා හරි සීල් රකපන්. උඹ හැදිච්ච ගෙදරක මිනිසෙක් නිසා හෝ සීල් රකපන්. පොලිසියෙන් ගහයි කියලා හෝ සීල් රකපයි. හරි. නමුත් තාම එයාට තේරෙන්නේ නෑ මේ සීල් රකින්නේ මොකටයි. සමාධියක් වඩන්නේ ඇයි? ප්‍රඥාව කොට නෙයි කියලා කවදා හරි ආර තේරෙන්නේ ওই නීවරණ නැති හිතක්. తాවකාලිකව හෝ චිත්තක්ෂණ වශයෙන් ආවට පස්සේ ඕන තේරෙන පටන් ගන්නවා මේ ඔපරේෂන් එකක් කරන්න බෑ. ඔපරේෂන් ශල්‍යගාරයකට ගන්න නැතුව. ඒ ශල්‍යගාරේ ජීවාණු හරණය කරන්න නැතුව ඔපරේට් කරන්න බෑ. ඒක ඒක වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ නැහැ. ඒක නිසා මේ පිරිසුදු කිරීම දඬුවමක් නෙවෙයි. මයිල් කපලා සුද්ධ කරලා පිරිසුදු කරන එක දඬුවමක් නෙවෙයි. පරේ මේ මේ ශල්‍ය ශල්‍ය කර්මයට ලෑස්ති කිරීමක් කියලා ඒ කෙනා තුළ මේ එන සදාචාරාත්මක වගවීම මේ නිර්ාමීෂ සුඛයේ පිළිබඳ හැඟීමක් ආපු මිනිසයාට ඒ එන දේ නිසා ඒ කෙනා උත්සාහයක් ගන්න පුළුවන් තරම් මේ අනුම් පිනවන රංගපාන එහෙම නැත්නම් කියන මේ සුඛෝපභෝගීත්වයට යන එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයට යන දී හරහා අපි මේ කරන ආමිෂයට කඹරන ගතියත් මේ පැත්තකට වෙලා නිර්හංකාර නැත්නම් අර පිරිමෙසුන් දායක එහෙම නැත්නම් අහිංසක ජීවිතයක් ගත කරනකොට තියෙන විවේකයක් ඒකේ තියෙන පිරිසුදුකමත් පිවිතුරුකමත් අනුන්ට දාසකම් කරන්න නැති බව තේරුම් ගත්තට පස්සේ ඒ මිනිස්යාට සිද්ධ වෙනවා මේ සමාජයේ යන රැල්ලට හරස් කපලා පැත්තකට යන්න ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියන අබුද්ධෝත්පාද කාලෙක. බුද්ධෝත්පාද කාලෙක නම් අපිට ඩිංගිත්තක් හරි මේ හාංකා විශයක් තියෙනවා. බුදුන් ලෝකේ පහළ වෙලා ඉන්නේ. සාසනයක් තියෙනවා. සත්පුරුෂෝ ඉන්නවා. ඡාම් ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. මුත්තම් බහුතරය ආමිෂයට තමයි දුවලා තියෙන්නේ. ඒ ආමිෂ සුඛය මීපැණි භාජනයකට වැඩිච්ච ඇඹලියෙකුගේ සුඛයට තමයි පෙන්වන්නේ. ඉතින් ඌට මේ මීපැණි වාදනය දැක්කට පස්සේ ඒ වගේ දෙයක් අත්තමුත්ත කාලෙවත් හම්බෙච්ච නැති නිසා ඌට ඒකේ සීමාවක් නැහැ. මෙච්චරක් මීපැණි බිල නතර කරන්න ඕනේ කියලා ඒ පෘථග්ජනයාගේ ගතිය තමයි කාමසුඛේ සීමාව දන්නේ නැතිකම. ඒ නිසා තමයි අපිට මේ කොලෙස්ටරෝල්, දීවැඩියාව, තම් නානා ප්‍රකාර ලෙඩ එන්නේ සීමාව දන්නේ නැතුව. ඇඹලයා ගැන අහන්න දෙයක් නැහැ මේ පැණි ටිකට ගියාම. ඊට පස්සේ ඌ බොන කොටත් බලන්න ඇඹලේ මේ පැණි බොන කොට උළුව පල්ලයට පස්ස උඩ තියාගන්නේ බොන්න වෙන්නේ. දැන් බොන්න බොන්න බර වැඩි වෙච්චාම මොකද වෙන්නේ? හොම්බ යනවනේ මේ පැණියකට. අර මෙතෙක් කළා තිබිච්ච අම්මා පවත් කාලවත් හම්බෙච්ච රසමසවුල මාර පහශක් පාටපත් වෙනවනේ. ඒතියෙදිත් බෑ කියනවා කියනවා නෝට දැන් ඇති කියන එක කියන්නේ බොන මිනිස්සෙක් වුණත් ඒක දැන් ඇති කියන්නේ වන් පොද රෝඩ් කියලා තව එකක් දාගන්න. අන්තිමට එතනෝ කබරය දාලා කවුරු ඇවිල්ලා උස්සගෙන යනකම් උඩ තේරෙන්නේ නැහැ. මේ බොන මිනිස්යාගේ නිදර්ශනය තමයි කාම ලෝකේ ඉන්න හැම කෙනාටම දෙන්න තියෙන්නේ. එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ. එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ මට මේ ඇති කියන්නේ. ලැබිච්ච ධනය හෝ ලැබිච්ච ආහාර හෝ ඇඳුම් හෝ ගෙවල් දොරවල් හෝ ඒක අපේ භාෂාවේ නෑ ඒක අපි හිතන්නේ නෝන්ජල්කමක් කියලා. එතකොට අපිට මේ නිරාමිස සුඛය කියන එක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. නිකමට හිතනද ඊර්ෂ්‍යා හිතේද මන් දන්නේ නැහැම කිව්වහම සංඥා වචනාවක් වුණාට පස්සේ කවුරුහට ගෙනලා දැන් රතමතවලු කණ්ඩක් දෙනවා හොඳ දිවුරුත් පූජා කරනවා හොඳ සීනාසනක් දෙනවා නේ ස්වාමීන් වහන්සේ තව ටිකක් ගන්න කියනවා නේ අම්මේ එහෙම සුඛය ඕ සුඛං ඕ සුඛං ලොකු සාන්ති ඉන්න කාලේ කියනවා නම අපිට හම්බෙලා තියෙන පුදුමාකාර හිඟනකමක් නේ. මිනිස්සු ඇවිල්ලා දීලා වඳින හිඟනකමක් තියෙන. වෙන මිනිස්සුන දීලා ඵලයන් යන්නේ කියන. දැන් මේකේ දීලා වඳින හිඟනකම. හිතන්න මේ ලෝකේ ඉන්න කාටවත් මෙහෙම සාසනයක් ඇති කරන්න පුළුවන් කමක් ඕ ශක්තියක් තියෙනවද කියලා. එහෙම තියෙද්දි කීයෙන් කී දෙනාද මේ ගැන හිතන්නේ කියලා බලන්න. හිතන්නවත් බෑ. ඒක නිසා රිචඩ් ඩේවිඩ්සන් මතක් කළා කියනවා මේ සතිය වගේ ඒකාන්ත සුඛ දෙන මෙවැනි භාවනා ක්‍රම එහෙම නැත්නම් අපි ගත්තොත් සම්ප්‍රදාන කුලගත මේ පැවිද්ද වගේ දේවල් තියේදී කීයෙන් කී දෙනාද ඒක ගැන හිතන්නේ කියලා බලන්න. දැන් සත්‍යයත් නොමිලේ දෙන්නේ සියලු සපසාදනෝ. නමුත් ජනගහණයෙන් 100ට කීය දේ ගැන බලන්නේ අහන්නේ ඒ තියෙද්දි දුක් දෙන දේවල් සල්ලි දීලා ඉගෙනගෙන ඉල්ලගෙන කාලා කරදර වෙද්දී ඇයි එහෙම වෙන්නේ කියලා එයා කියනවා දැනට මම මං කියවන මේ සත්‍ය පිළිබඳ කියනක හොඳම විද්‍යාඥයෙක් විදිහට මං ගණන් ගත්ත මනසේක ඔය රිචඩ් ඩේවිඩ්සන් එයා කියනවා මෙච්චර මේ පහසු දෙයක් තියේදී ඒ කියන්නේ නොසලකන ගතිය ඇයි එහෙම එන්නේ කියලා මට හිතන්නවත් බෑ ඒක ඥානගතව ආපු දෙයක්ද දැනට අපි සිංහල ක්‍රමෙට කියනවා කර්ම රූපයක්ද මේ ලස්සන දේ තියේදී අර වටවලල යන ක්‍රමයට යනවා ඒක නිසා මේ වර්තමානයේ අනාගතයේ දෙන සැකත් සැපත් මේ නිර්ආමිෂ සැපත් අතර ලොකු ආධ්‍යාත්මික වෙනසක් තියෙනවා. ඒ අතින් බලනකොට ඒක එත්තු ගන්න ගන්න හිතර වදගන්න කොච්චර අමාරුද කියලා කියනවනම් සරුවච්චන්නාංශේ පවා නොකරන බන නොකියන්නේ හිතාන හිටියා. මොකද ඒ තරම්ම ඒක හිතර වදින්නේ නැහැ. නිසා নিকකමට හිතනද කල්පනා කරන්න අපිට මේ පාතක උපාතිකාවතෙන් හෝ වේවා සාමනීර වතෙන් හෝ වේවා සාමනීරි වතෙන් හෝ වේවා උපසම්පදා භික්ෂුවක් වශයෙන් හෝ වේවා මේ නිර්ාමිෂ සුඛය මේ නිකන් ඉඳගෙන ඉන්නකොට මට මේ ලැබෙන සියල්ල ආඩ්‍ය වෙච්ච මේ පිරිච්ච ගතිය මේ සම්පatti කරගතිය දැනුණා නම් කොච්චරක් අපි බුදුහාමුදුරණ කිට්ට වෙනවද කියලා. එක චිත්තක්ෂණයකට. අපි කොච්චරක් ධර්මෙදි කිට්ට වෙනවද කියලා. අපි කොච්චර සංඝයාට කිට්ට වෙනවද කියලා. අපි කොච්චරක් සීලේ ආනිසංස ලබනවද කියලා. කෝ මේව අපට කියලා දෙනවා. කවුරක් හරි එහෙම මෙතනයි සැපේ තියෙන්නේ කියලා. ඒ විනෝඩ අපිට කියන්නේ මොකද්ද? අර ශිල්පී ඉගෙන ගනින් මේක කරපන් අරක කරපන් මේක කරපන් කියලා. ඒ වන්දියට අපිත් ඒක අනුණ්ඩක් කියනවා. අපිත් ඒක අනුණ්ඩ රෙකමන්ඩ් කරන්න හදනවා නම් මේ වර්තමාන මොහොතේ තියෙන මේ උපරිම ක්ෂණ සම්පත්තිය තබා මේ নানা ආකාර දේවල් හරහා සැප වෙන ක්‍රම ගැන අපි කියන්න පටන් අරගත්තොත් ඒක අපිට සහගහනවා අපිට. ගිවණ්ඩම වෙනවා. භවනා කරන්න ගියාට පස්සේ ඕක අපිට ගන්න. ඒ නිසා કોઈ වෙලාවක හෝ චිත්තක්ෂණයක හෝ තමයි තේරුණා නම් මේ ඉඳගෙන ඉන්න එකම සැපක්. ක්ෂණ සම්පත්තියම සැපක් කියලා එනං හිතා ගන්න පුළුවන් අපි කාටට උදව්වක් කරලා තියෙනවා කල්ැතුව. හරි පාර පෙන්නලා තියෙනවා. ඒකේ ආනිසංශයක් වශයෙන් තමයි නැත්නම් කාට හරි පොල්ලක් දාලා නැහැ. සිංහලෙන් කියනවා. පොල්ලක් දැම්මනම් පොල්ල දානවා කියලා කිව්වේ අනුන්ට සුභ සිද්ධිය හදන්න එක තමයි පොල්ල. වෙන මොකක්වත් නැහැ මේ ලෝකේ. මොනවා හරි කාට හරි උදව් කරන්න යනවා නම් ඒකේ මාන්නකාරකමට හෝ තණ්හාවට හෝ එහෙම නැත්නම් මම ආයෙනින් තමයි යන්නේ. එහෙම නැති එක තමයි මේ බුදුරජාණන්සේ තාරිපුත්‍ර සාංශෙ පෙන්වන්න හදන්නේ. උන්වහන්සේලාට මේ තණ්හා මාන දිටි වඩන්න නෙවෙයි. නමුත් ඒක කොච්චර අමාරුද බලන්න sannivedanaya කරන්න. එචා අපිත් මේ පා මේ පින්කම යමක් නොකර සිටීමෝ ඉතිසලා කරලා ඇති. ඒකයි දැනටත් නිකන් වාඩි වෙලා ඉන්නකොට අහෝ සුඛං අහෝ සුඛං කියලා හිතෙන්නේ යමක් නොකර සිටීමෙන් ඒකට කියනවා විවේකජම් පීති සුඛං කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ විවේක වෙලා ඇහ කන දිව නාසය කය කිනකේ විවේක වෙලා ඒ ඇති වෙන විවේකයෙන් හටගත්තා වූ ඒ ප්‍රීති සුඛය බුදු කෙනෙක් තව කෙනෙකුට කියලා දෙනවා අම්මා තාත්තට කියලා දෙන්න තේරෙන්නේ. ගුරුවරුන්ට කියලා දෙන්න තේරෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර පණිවිඩයට කියනවා දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කිය. දෙන්න බැරි දෙයක් මේ බුදුහාමුදුරු දෙන්නේ අපිට. සියලු දිනාම දේවල් වලට සැප හොයද්දි කියනෝනේ වර්තමාන මොහොතට එළඹිච්ච ගමන් සාසන සම්පත්තියක් ලැබෙනවා. ඔබ බාර ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේක නිෂ්ප්‍රභා කරන්න බෑ. කරලා බලන්න. දුද්දදන් දදාති දෙන්න බැරි දෙයක් මෙතෙන් දුක් කරන් කරෝති බුදුරජාණන්සේ තිබුණත් පිළිගන්න කැමති නැතුව තියේදී නැවත නැවත දෙනවා ඒ තියෙනකොට බුදුහාමරගේ මූණට කියලා ගහන වැඩත් අපි කරනවා ධර්මයටත් පිටුපාන වැඩ කරනවා ඒකත් ඉවසනා බුදුරජාණන් ඉවසලා ලක්ෂ වාරයක් ආය කියනවා කමක් නැහැ එදා වැරදුනන කමක් නැහැ දැන් බලන්න නිරාමිෂේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියන එක. මේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය අපිට පේන්නේ මුස්පේන්තුවක් වගේ. අපිට තියෙනවා කාලකන්නිකමක් වගේ. අපිට පේන්නේ කොංගුණා වගේ. අපිට පේන්නේ පාළුවක් වගේ. අපිට පේන්නේ රැහෙන් අතහැරලා දැම වගේ. මේකම ප්‍රීතියක් ප්‍රමෝදයක් කරගන්න මට්ටමට පෙරලෙන්න නම් අර වර්තමාන සානාගතයේ සැප දෙන සැපට වඩා මේ නිර්ාමිෂ සැපේ හොඳයි කියන කටපාඩම් කරගන්න වෙනවා. තව කෙනෙකුටත් පුළුවන් නම් කියලා දෙන්නත් වෙනවා. Tamanටත් ලැබිච්ච වෙලාවයකට සමාදම් වෙන්න වෙනවා. ඒක නොලැබීම හෝ නොදැනීම නිසා නොලැබීම නිසා වෙන එකක් නෙවෙයි. ඒක සමාදම් වෙන්න දන්නේ නැතිකම තියෙන. අපිට මේ ඔළුව කුරුවල් කරවලා තියෙන්නේ සැප තියෙන්නේ සුඛ උපභෝග වස්තුවල කියලා. සුඛ උපභෝගී වස්තු කියලා කියන්නේ ඒකයි. උපභෝග වස්තුවල සැප තියෙන්නේ කියලා. කවදාකවත් හිතන්නේ මේ උපභෝග පහසුලින් අයින් වීම සැපක් කියලා. එහෙම නැත්නම් මේ ඇති කියන එක සැපක් කියලා. නිරාමිෂ සැපක් කියලා. ඉතින් කල් ඒක කියනකොට මට නිතරම මතක් වෙන දෙයක් තමයි අපි කවදාද මේක මේ දෙවෙනි પરම්පරාවට කියලා දෙන්නේ. එම කියලා දෙන්න තරම් අපිට පිටකොන්දක් තියෙනවා. එම කියලා දෙන්න තරම් අපිට පෞරුෂත්වයක් තියෙනවද කියලා. අද ඉන්න දෙමව්පියන් බෑ. ඒ දෙමාපියෝ කරන්නේම අර තමන් අහුවෙච්චි දඬු කඩේ තියලා ළමයිත් ගන්න එකම තමයි. හැබැයි වාසනාවක් තියෙනවා අම්මලා තාත්තලා මෝඩයෝ බව පොඩි එවුන් දන්නවා. ඒක පුදුම හිතෙනවා ඒ කොච්චර නොමග අරින්න හැදුවත් ඕගොල්ලෝ දන්න දහංගට දාලා මොකක් කරගෙන ගියත් මුල්ලට දකලා දෙකක් කියන පොඩි එකා හරියට උට අවස්ථාව දුන්නා. ඒ නිසා උස්සලා ගහන්න ඕන පොඩි එකාගේ දෙමාපියන්ටයි ගුරුවරුන්ටයි. ඒකෙල්ල ගන්න තියෙන ගන්න ඕනේ. දීමාපියෝ දෙනවා නම් බුදුරයක් ඒකත් ගනි. ගුරුවරු ගන්න ගනි. ඒකල කියලා දීපන්. උඹලගේ හිත වගේ මගේ හිත නරක වෙලා නැහැ. මට ওই බයිලා කතා කරන්න ඉන්නවා. මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලි මගේ ශ්‍රී ලංකාවේ දීපන්. මේක කාබාසිනිය කරන්න එපා. අර අධ්‍යාපනය මේ ස්කෝලර්ෂිප් එකයි මේ සීසත්යයි කියලා. අනී අර පොඩි එකාගේ ශ්‍රී ලංකාවේ. උගලන මතකනේ අපි පුංචි කාලේ කොච්චර ජොලිය හිටියද කියලා. ඇයි අර එකාගේ පිටිපස්සේ උටු සන්නතරින් බෑග් එකක් එල්ලලා. අර මහා විශාල සපත්තු දෙකක් දාලා. අච්චු බඩේ තියලා විද්ද වගේ උදේ පාන්දර ඉස්කෝලේ ගිහලා දැම්ම. හැන්දෑවේ ගෙනලා තව එකකට දැම්ම. අර උට කවදාකවත් මේ කොම්පලෝක බෙමීනගෙන වාඩි වෙලා තෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. මොකද හිතනවාද ඒක ඌට තේරෙන්නේ නැහැ කිය. තේරෙනවා. උණ්ඩ තේරෙනවා. තේරෙනවත් එක්කම මහයෝ මැට්ටෝ කියලා තේරෙනවා. ඒක නිසා අද අනිවාර්යයෙන්ම දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා. ඒක ටිකක් ඒක ටිකක් වවාගෙන කරනවා ගුරුවරු. ගුරුවරු ජනප්‍රිය වෙන්න ඕන දෙමාපියන්ට බනින්න ඕන. ඒක ගුරුවරු හොන්දට කරනවාද? ඉතින් ඒව ගිහිල්ලා අම්මට දත්තට ගහනවලු පන්සිංශ කියනවා. බුරුමේ ඉතින් ඌ දෙමාපිය කියලා තිබුණ පතරොන් අරන් ගිහලා තුවක් අරන් ගිහලා තාත්තට අම්මට ගන්න අම්මලා දත්ත කමන්නේ නැති මොන කොන දරුව කියලා කරපනින්න ඌට මන්දි ඊට පස්සේ ගිහලා ගුරුවරටම ගහනවා. දෙවිලට ගහන්නේ ගුරුවරයාට. ඒක නිසා මේ නිදහසේ ඉන්න මේ කොට්ටියට යන්න අරින්න ඉසල තමන් එක කරන්න කියලා පෙන්නන්න අනික් අයට මේ ලැබිච්ච මනසකම මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්‍ය බුද්ධ විදින් නැතුව මේ ගොඩ ගහන්න හදන ආමිෂීර තියෙන කැඹිරිල්ලයි ඊට පස්සේ තව දැන් මේක කොහොමනම් තව ඉස්සරහට සාරිපුත්‍ර සංස්ථේ ඉදිරිපත් කරන්නේ මම ඊටදී බොහොම ඕජාව සහිත දේවල්. ඒකට පසුබිම සකස් කරන තමයි කියන්නේ උඹලා ආමිෂයට කඹරන තාක්කල් බත් බැලියෝ මැටි පාගන හරක්. එහෙම නැත්නම් දාසේ. නැත්නම් වාල්ලු. බුදුරජාණන් වහන්සේ වචෙන් කියනවා මගෝ මගෝ කියන්නේ මුර්ගියෝ. ඉතින් ඒ කියනකොට ලොකු සාංශිකේ කට ටිකක් පැකිලෙනා වගේ ගාතාව කියනකොට මගෝ කියන වචෙන්ද මුර්ගයා කියන එකත් කියවෙන වෙලාවල් තියෙනවා කියලා කියනවා. කෙලින්ම කියන්නේ තොටයි මේ මුර්ගයා කියන්නේ කියන එක කියන්නේ නැතුව පපංචා විරතෝ මගෝ කියලා කියනවා. මගෝ කියන කාණයකට මුර්ගයා මිග මුවා අද ඇවිල්ලා තියෙන එකේ. ඉතින් ඒ නිසා කවදා හරි ඔළුව උස්සලා මේ ආමිෂයට ආමිෂ නැති වෙන්න කියනවා නෙවෙයි. මූලික අයිතිවාසිකම් ආමිෂ ටික තියෙන්න ඕනේ. මේ අපි තතමන තරම්ම තටමන්න ඕනේද? මේ වගේම සඳවුදි ගහගත්ත අමුඩේ සිකුරාද හැන්ද වෙනකන් ලියන්න නැතුව කඹරන්න ඕනේද ඔකට? මේ බඩ විතරක් ඉන්නේ. ආනෝක තේරුම් ගන්න නැතුව අපි සත්මගුවට භාවනා කරන්න. භාවනාවට අනුග්‍රහ වෙන්නේ නැහැ. භාවනාව අපිට ඇවිල්ලා hina පෑවට මුකුළු කරාට අපි භාවනාවට අනුග්‍රහ කරනවා නම් අපි මේ ආමිෂය පිළිබඳ තියෙන මේ කැඹුරන ගතිය ටික ටික ටික ටික ගිවම් කරන්න ඕනේ. ඒ වගේම ලද දෙයින් සතුටුන පිරිසකට ගුණ කතා කරලා ලද දෙයින් සතුටුන පිරිසක් එක්ක ඉඳලා ඒකට පෝෂණය දෙන්න ඕනේ. දැන් මේ වගේ තැනක ඉඳගෙන අපිට හම්බෙන සැප බලන ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මේ විවේකී වෙන්න ලබන ටික භාවනා ටික කරගෙන යන්න හදපුවා. කිදර ගිය ගමන් ඇදපන් වෛරෝ බරභාගය කියලා තියාගත්තා කර උඩ. ඉතින් චර්චුරු ගගා දිනවා. ඉතින් ඒක නිසා මේ දෙක පෙන්නලා ඒ මදි. පෙන්නලා යනවා ජීවන රටාව සකස් කර ගන්න ඕන. සම්මා ආජීවය සකස් කරන්න ඒකට කාගෙන්වත් අහන්න එපා. ඒක බොරු කතාවක්. ඒක Tamanට තේරෙන්න ඕනේ. මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඉතින් මේ බණ භාවනා කරන අයට මේ වගේ නරක පැත්තක් පෙන්වන්නේ එයාගේ දොස් දකින්න නෙවෙයි. මේගොල්ලෝ මේ වෙනකොටත් විශාල සටනක් කරලා දිසාව හොයන්න මහන්සි වෙන පිරිසක්. ඉතින් ඒගොල්ලන්ට ටික රිද වෙන්නත් ඕන. ඉතින් වෛරපල විදින්න ගහන්නත් වෙනවා. අඬහැරෙන් විතරක් අදින්න නැත්තම් මොනව කරන්නේ? නමුත් ඒ දෝෂක් කියනව නෙවෙයි. අපි අපිවත් මේ දේ කතා කරන්නේ නැත්තම් සාසන ඉදිරියේ මොකද වෙන්නේ කියලා හිතන්න. කොහාටද යන්නේ කියලා හිතන්න. ඒක නිසා පුළු පුළුවන් ප්‍රමාණයට මේ අයං සමාධි ආරියෝ නිරාමිෂෝ පච්චත්තං ඥානං උප්පච්චති කියන එකට සුදුසුකමක් අපි ළඟ තියෙනවා. දවසේ දවසේ ඒක අපි ටිකක් වැඩි කරගන්න ක්‍රමසාවිදි කල්පනා කරලා ජීවන රටාව සකස් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. චිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා